තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නිච්ඡානුපස්සී අස්ස චිස්සාමි ති චික්ඛති අනිච්චානුපස්සී පස්ස සිස්සාමි තිසික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අනිච්චානුපස්සනාව සම්බන්ධ කරගෙන සෑහෙන තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරගත්තා ඒ වගේම ඊට මාසයකට කලිනුත් දෙගොල්ල දෙපොලේ ඉඳගෙන ඒත් මේවා මාත්‍රකාව ඉදිරිපත් කරගත්තා ආනාපාන සති භාවනාවේ ධම්මානුපස්සනාවට අයිති අනිච්චානුපස්සනාව ඉතින් මේ අනිච්ඡානුපස්සනාව තමයි විපස්සනා දොරටුව. නැත්නම් විපස්සනාවේ තියෙන ත්‍රිලක්ෂණය දැනගැනීමේ මූලික පිවිසුම ආරම්භය. ඒ නිසා සාමාන්‍ය කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සමත භාවනා සහ විදර්ශනා භාවනා දෙක අතර වෙනස මොකක්ද කියලා සමත භාවනාවේදී කරන්නේ කලින් සම්මත කර ගන්නාලද සම්මුති අරමුණකට හිත යොදවලා එහි নিমগ্ন වෙලා ඒ සමත සුඛය විඳින එකයි නිත්‍ය ධර්ම සුඛයක් විඳින එකයි. විපස්සනාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඒ සංස්කාරයන්ගේ යත්තා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම භව තේරුම් ගැනීම කියලා එක උත්තරයක් වෙනවා. එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි දැන ගැනීමට කරන ප්‍රයත්නයක් කියලා කියන්නේ. එයින් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක ගන්නවා කියන එක තමයි සම්ප්‍රදාන කුල විපස්සනාවට අනුවන නාමය. ඒ අනිත්‍යතාවය නැත්නම් අනිත්‍ය භාවය නিত্য නැතිකම ඒ වගේම දුක්ඛ ස්වභාවය අවසානියත් ආ අනාත්ම ස්වභාවය කියන මේ තුන සෑම ආගමකම වාගේ අභියෝගයට ලක්ලා තියෙන ප්‍රශ්න කරලා වෙලා තියෙනවා කොහෙද බලලා තියෙනවා ඇත්තටම කියනවා නම් මේ අනිත්‍යතාවය දුක්ඛතාවය කියන දෙක සාමාන්‍ය ගැඹුරකින් කල්පනා කරපු සෑම දාර්ශනිකයෙක්ම සෑම ආගමික නිකායකම සාකච්ඡා වෙලා තියෙනවා මේ අනිත්‍ය දුකෙන් පස්සේ ඒක අනාත්ම භාවයේ තේරුම් ගැනීම තමයි අපේ මේ සම්බුද්ධ ඥානවාසාගේ වහන්සේගේ තියෙන සුවිශේෂ භාවය. නමුත් අනිත්‍ය දුක්ඛ කියන එක සාමාන්‍ය අද පවතින විද්‍යානුකූල දියුණුවේ එහෙම නැත්නම් තාක්ෂණික දියුණුවේ අනිවාර්යම පිළිගන්න. ඒ වගේම අනිකුත් සෑම ආගමකම පිළිගැනීමක් තියෙනවා. නමුත් ඒ කොච්චර ඒත් අනිත්‍යතාවය දැනගත්තත් දුක්ඛතාවය දැනගත්තත් ඒ දෙක අනාත්මතාවයට තුඩු බවක් පේන්නේ නැත්නම් මේ අනිත්‍ය භාවයේ තේරුම් අරගෙන දුක්ඛ භාවයේ තේරුම් ගත්තත් මේ සියල්ලම මඟුන්කාර ਸਰව බලධාරී දෙවි කෙනෙක්ගේ ආත්මයක් ඒ වගේ මේ දෙවියන් වහන්සේගේ මනාපේ පරිදි අපාප තුල ජීවාත්මයක් නැත්නම් පරමාත්ම ජීවාත්ම වශයෙන් කොටස් දෙක කරගන්න තාම අනිත්‍ය දුක්ඛ දෙක තේරුම් ගත්ත ඒක මේ ආත්ම සංඥාවෙන් බලන ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ තේරුම් ගත්තත් ඒක තාම දෘෂ්ටිගතව ආත්ම දෘෂ්ටිගතව පවතින්න පුළුවන් ආත්ම දෘෂ්ටියකින් තොරව පවතින්න පුළුවන්. ඒකට සරුවඥාන්තේ පෙන්න මේ විපස්සනාවේ කරන හදන්නේ මේ අනිත්‍යතාවය සාමාන්‍යයෙන් විස්තර කරලා සුත්‍රමය වශයෙන් තේරුම් ගන්න පුළුවන් මේ අනිත්‍යතාවය අනාත්මතාවයට තුරු දෙන විදිහට එහෙම නැත්නම් දෘෂ්ටිගත වෙන්නේ නැති වෙන විදිහට දකින්න එක. ඒක එච්චරම ලේසි නෑ. ඒක තාම සියුම් ක්‍රමයකට අතරමඟ ග්‍රන්ථ ස්ථාන අහුවෙන්නේ නැති විදිහට පැටලුම් අරගෙන යන්න ඕන නිසා මේ අනිත්‍යතාවය පිළිබඳව දැහැෙන විස්තරයක් අවශ්‍ය වෙනවා. භාවනා කර නැත්තන්ට වෙන විදිහකට කියනවා නම් භාවනා නොකර නැත්තන්ට එවැනි විස්තරයක් තේරුම් ගන්න අවශ්‍යකුත් නැහැ. අදාළ වෙන්නේ නැහැ. භාවනා කරන අයගේ මේ විස්තර tie අහගෙන ඉන්නකොට හරියට තමන්ගේ භාවනා අත්දැකීම් සමග සම්බන්ධ කරලා බලනකොට තේරෙනවා මොනතරම් සූක්ෂම විදියට මේක කලින් ඒක විතර්කණය කරලා තියාගත්තොත්ද භාවනා අධ්‍යක්ීමක් ඇති හැටියට අත්කප්පී කරන්න පුළුවන්. භාවනා අධ්‍යක්ීමක් හැටියට තමන්ගේ ගුරුවරයාට වාර්තා කරන්න පුළුවන්. නැත්නම් දේකනගත කරන්න පුළුවන් වෙන කියන එක. ඒ නිසා අපි දෙසරයක් කතා කරපු මාතෘකාවෙම වෙනස් පැති වලින් වෙනස් දෘෂ්ටි කෝණ කීපයක් අපි ඉදිරිපත් කරගන්න බලනවා. ඒ මාර්ගයෙන් එදා නොකිය විච්ච විස්තර ලොන්තරන් ඉදිරිපත් කරගන්නයි අද මේ අවස්ථාවක් ගන්න පුළුවන්. අපේ තේරවාද සාසනයේ මේ විපස්සනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නා වූ ත්‍රිලක්ෂණ දක්නා විපස්සනාව කියන එක තව විපරිණාමානුපස්සන ආදී වශයෙන් කටස් වලට කඩලා 1 2 3 වශයෙන් නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්නට අමාරු නම් හතකට කඩලා පෙන්වන සත්තානුපස්සනාව කියලා පෙන්වනවා. මේ සත්තානුපස්සනාවට බැරි නම් දසානුපස්සනාවට කඩලා පෙන්වනවා. ඊගාවට තේරස අනුපස්සනා කියලා 13කට කටත් වෙනවා අවසාන වශයෙන් 18කට කටලක් වෙනවා. ඒ කුයි එකේ තියෙන්නේ මේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය කියන ත්‍රිලක්ෂණයමයි. නමුත් ඒ කිව් කියමනට එක්පාර තේරුම් ගන්න බැරියත් තමයි පහසු. පිනිස කියන දේම විවිධ පැති වලින් නැවත නැවත ගෙන හර පෑම කරන්නේ අක්ඛාරස විපස්සනා ක්‍රමයේ කියලා. ඒ අනුව මේ අනිච්ඡානුපස්සනාව කියන ත්‍රිලක්ෂණයේ මුල්ම කොටස ධාරස විපස්සනා ක්‍රමයට බannකොට තවත් ක්‍රම හතරකට ඒක විවිධ පැතිකඩ වෙන හැරපා. ඉතින් අපි අර එදා මූලික ඒ දැනුම් සම්භාරයේ දේහය පිළිබඳව ඉගෙන ගත්තාම අද ඒකේ මේ අනෙකුත් මේ අංගප අංගෝපාංග ඉගෙන ගන්නවා වගේ තමයි අනිච්ඡානුපස්සනාවම ඒ අටාර විපස්සනා කියනවා කයානුපස්සනා කියලා වෙන පැත්තක්. කය කියලා කියන්නේ අපි සිංහලෙන් කියන ක්ෂය වෙනවා. යමක් ක්ෂය වෙන ගතිය තියෙනවා නම් ඒ ක්ෂය වෙන ගතිය නිසා ඒක අනිත්‍යයි නිට්ටය නෑ විතරෝම වැය වෙමින් ක්ෂය වෙමින් පවතී මේ ක්ෂය වශයෙන් ක්ෂය වෙන දෙයක් වශයෙන් දකින්ද හිත හුරු කරගන්න එක තාමත් අවශ්‍ය වෙනවයි කියලා කියනවා මේ ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියන නිවනට තුරු දෙන මේ ඉන්දිය ධර්ම වැඩෙනකොට මේ සංස්කාරයන්ගේ ක්ෂය වෙන ගතිය අදහන සුළු ගතිය තියෙනවා. අපි ළඟ තියෙන ශ්‍රද්ධාව එච්චරම ගැඹුරු ශ්‍රද්ධාවක් වෙන්නේ. ඒක සාමාන්‍ය ප්‍රසාද ශ්‍රද්ධාව තමයි කියන්නේ. දේවල් වල ඡය වෙන ගතිය. ඡය වෙන ගතිය දැක ගන්න අමාරු නිට්‍ය ගතිය දක්න කෙනාට ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාවට අපි කියන්නේ ප්‍රසාද ශ්‍රද්ධා. නිකන් මතු පිට ශ්‍රද්ධාවක්. අපි ගත්තොත් කිචිබන්දමක් වක්තු වෙන දිහා බලන්තියම ඒ ආලෝකයේ නිකුත් වෙන සෑම චිත්තක්ෂණයකම ඒ ඉටි උණු වෙවි වැය වෙවි වැය වෙවි පිළිබඳව පත්තු කළා නැත්නම් ඒ වැයවීම සිද්ධ වෙන්නේ නැහැ ආලෝකය ලැබෙන්නේ නැහැ අන්ධකාරය දුරු වෙන්නේ නැහැ උණුසුමක් ලැබෙන්නේ ඒ අන්ධකාර දුරු වීම ආලෝකය ලැබීම උණුසුම ලැබීම වෙන්න හැම චිත්තක්ෂණයකම ඒ පිළිබඳව වැයවීම වැයවීම තමයි තියෙන්නේ ඒක ඒකේ වැඩ ගන්න සෑම වෙලාවකම කවදාකවත් ආපසු හරවන්න බැරි එක පැත්තකට කරන ගැල්මක් තියෙනවා ෂේ වෙමින් වාහනයක් වුණ සෑම චිත්තක්ෂණයකම ඒකාකාරව ඒ ඉන්ධන දැවීම සිදු වෙනවා යානයේ වාහනයේ තියෙන කෑලි කොටස් වල ගෙවීම, කැපියාම, වැය වීම දිගටම සිද්ධ වෙනවා. ඒ නිසා අපි මොකක් හරි වැඩක් ගන්න වෙනවා. ඒ සෑම වෙලාවකම ඒ බලවේග පේන කර්මාන්ත ආයතනයක් අතුලේ ගියාම වගේ සාල ගෙවියන්, ඉන්ධන දැවියන්, ඝර්ෂණ කරන චංචල රාශි රාශි සිද්ධ වෙනවා. ඒක නිසා අපි මොනම පද්ධතියක් හෝ රූපයක් ගන්න වෙලාවක, සත්‍යයක් අහන වෙලාවක, ගණක් බලන වෙලාවක, රසක් බලන වෙලාවක, ආනාපාන බලන වෙලාවක සක්මක වෙලාව කන බොන යන එන සෑම වෙලාවක මේ දහණය සිද්ධ වෙනවා. මේ ක්ෂය වීම සිද්ධ වෙනවා. ඒක බැලුව කරමට පිටින් පේන්නේ හොඳට ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේ හැම සංස්කාරයක්ම හැම වෙලාවෙම දැවෙමින් තමයි පවතින්නේ. මේක අපි ගත්තොත් සිංහලට දැලිපියක් ඇල්ලුවා, කටුවක් ඇල්ලුවා. ඒ ගිනි කඩේ වදින චිත්තක්ෂණයම ඒ දැලිපියේ මුවාට නැත්තම් කොන ගෙවි යන සිදුවේ. ඒ වගේම දැලි ගිනි ගලත් ගෙවේ. එතකොට ගිනි පුළුම් පයි. ඒ ගිනි පුළුඟත් වහාම ඡය වෙනවා. ඒ ගිනි ගන්නට මේ අපේ කැත්ත බිය අතගාල නැති වෙලාවේ ඒක කරකුණාට අර වගේ මේ කියන කෙලීම සිද්ධ වෙන්නේ. වැඩේ වෙනවයි කියලා කියන්නේ කොතනකින් හරි වැයවීමක් සිද්ධ වෙනවා. ඒ ඒ මේ කයන් පස්සනව තියෙනවනම් අපට පුළුවන් මේ ලබවතනසේ පෙන්නපු දේ පිළිබඳව සද්ධාවේ ගැඹුරක් දකින්න. ඒ වගේම අපි මේ වීරිය කරලා යන්තම් ආරම්භ ධාතු කියන පටන් ගන්න බීජය තිබිලා බෑ. මේ ක්ෂය වෙන වැය වෙන ගතිය දකින්න නම් ඒක ගත්ත දේ අත නෑර ඒකම බලන්න. ඒකට සමීප වෙලා බලන පක්ඛිත විදි අවශ්‍යයි. සාමාන්‍යව පටන් ගන්න වීදේ මදි. ඒ වගේම සතිය අරගත්තා. සතිය කියන්නේ සාමාන්‍ය පිළිතුර සතිය කියන්නේ අරමුණු පොළොස්සිට ඡය වෙන ගැතිය. අරමුණට එක එල්ලෙම බලන්න. ක්ෂය වීම සිද්ධ වෙනවා. සිද්ධ වෙන බව ඒව සාමාන්‍ය අඟල් 3ක් 4ක් වැඩි එකක්වත් තියෙනවා. ඒ කෙන්දක් පටන් ගන්නවා ඒක දිගට ගිහින් ඒක ඉවර වෙනවා. තව කෙන්දක පටන් ගන්නට ඉඩ දෙනවා. ඒක දිගට යනවා. ඒක ඉවර වෙනවා අන්තිමට අර කම්බේ තියෙන දඟ ගලවලා. විදු ගලවලා ගත්තට පස්සේ එක එක කෙන්දක් ඒ එයාගේ ඉන්න තැන ඇතිවී පටන් අරගෙන ඉවර වෙනවා. ඒකේ නෑ ඔය හැතැම්ම ගන්නක් දිගට යන ශක්තිය. ඒක තියෙන්නේ ඒකට අයිති පුංචි ශක්තියක් තියෙනවා. ඒක තව එකකට වැදුනට පස්සේ 2 3 4 විදුවක් හදා ගන්න වෙන එකතු වෙලා ලණුවක් හදාගන්නවා ලණු කියලා. තේඩාවක් හදාගන්නවා තේඩාවකට වෙලා <clears throat> කබ්බයක් හැදෙනවා. මේ ගත්තාම නම් අපිට නැවක් බඳින්න පුළුවන්. ඕන දෙයකට ගන්න. නමුත් අර පුංචි පුංචි කෙන්දක් ගත්තාම වෙනවා. ඒකෙන්දී එක ආකාරයකට දඟ වැටුනොත් පමණයි කඹයක් කියන්නේ. කඹේ ගන්න වැට ගන්න පුළුවන්. පුංචි පුංචි කෙන්දක් ගත්තොත් අපිට අර තරම් විශ්වාසය තියාගන්න බැරි වෙනවා. ඒක නිසා ඒක ලිහා බැලීමකින් තොරව මේ කඹේ හැදිලා තියෙන මෙන්න මේ බොහොම සුපාරි කිදි රාශියකින් මේ කෙන්දකට මේ වැඩ කරන්න බෑ කිව්වට දිහා බැලීමේ ක්‍රමය දන්නේ නැත්නම් කාටවත් විශ්වාස කරන්න බෑ. ඒක මේ බලනකොට බොහොම ලොකු අයියක් අපිට පේනවා. ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙම ඈතක යන කුඹිරක් අරුණ වේලාවක හෝ හැන්දෑ වේලාවක. ඒ කුඹිරල අපිට පේන්නේ එතන කෝටුවක් කරලා තියෙන තම මුලක් තියෙනවා. එතන සර්පෙක් ඉන්නවා. ආදි වශයෙන් හොඳට පවතින දෙයක් විදියට. ඉතින් අපි තමයිලාට ඒක මගහැරලා යන්න දෙන්න තියෙනවා සර්පෙක් වෙන්නත් ඉඩ තියෙනවනේ කියලා. නමුත් අපි මේ වෙනුවට පොඩ්ඩක් ලං වෙලා බැලුවොත් පේනවා එහෙම ඝන ඒක ඝන දෙයක් එතන නලියන ගතියක් පේනවා. ඒ නලියන ගතියක් දැකලා තවත් ලං වෙලා බැලුවොත් කිසිම දිකට පැවැත්මක් නැහැ. කුඹියක් පස්සේ කුඹියක් යනවා. කුඹියක් පස්සේ කුඹියක් යනවා. කිසිම කුඹියක් තව කුඹියකේ අතක් පයක් අල්ලගෙන නැහැ. තනි තනිව යන කුඹේ රාශිය විතරයි තියෙන්නේ කියලා බලනකොට පේනවා. ඈතින් බලනකොට මේක පේන්න තියෙන්නේ ඒක ඝන කෝටුවක්, ලණුවක්, සර්පයේ තමයි සර්පය කියලා බයක් තියෙනවා. තර කුඹියා එක එක යන්නේ මේ රවටුනා කියලා දැනගත්තාම අර හුඹස් බය නැති ඒ නිසා මේ ඝන සංඥාව තියෙන තාක්කල් ඡය වෙන සුළු ගතියක් මේ කඩන්න පුළුවන් බින්දින්න පුළුවන් ගතියක් එන්නේ. මේ කඩලා බලලා ලිහලා බලනකොට තමයි ඒකේ වැය වෙන ගතියක්, ගෙවෙන ගතියක්, චුචු කොටස් රාශියක් එකතු වෙලා හදාපු මායාවක් බව තේරෙන පටන්. ඉතින් මේ විදිහට උපමා ඕනෙම උපමාවක් මේ අවබෝධය ඇති වුණාට පස්සේ මොන දෙයක් දිහාටම බැලුවත් අපි ඒක සම්මුති වශයෙන් ඝණයක් වශයෙන් බැලුවට ඒක ඇතුලේ කරන වැඩ බලනකොට වහාම වෙනස් වෙමින් ඡේවීම් පදින බොහෝම සුපාඩු කිසිම වැඩකට ගන්න බැරි කුංචි කොටස් රාශි වීමෙන් තමයි වැඩකට ගන්න පුළුවන් හයිය කම්බයක් නැත්තම් පාරේ වැටලා තියෙන කූපුවක් වගේ පේන ගතියක් තේරෙන පටන් ගන්නවා ආන් ඒ නිසා යම් කිසි කෙනෙකුට ආගමික සහ ධාර්මික වශයෙන් මේ ඇති අනිච්ච භාවය දක් ගන්න ඕන ඔය පෙන්න මූලත වෙන්න කවදාකවත් බාධා කරන්න. ඒක විමසුම් වලට ලක් කර යුතු වෙනවා. ඒක විනිවිද දකින්න සිද්ධ වෙනවා. ආන්නේ දැකීමට ඉස්සල්ලාමේ අරමුණ දැඩිව අල්ලා ගන්න වෙනවා. අල්ලාගෙන ලිහන්න වෙනවා. එන්නේ මේ දැඩිව අල්ලා ගැනීමත් මේ ලිහමනක් කියන මේ කාරණා දෙක සිතුකරනද එක සැරේම කාර්යවලද. ගාක් වෙලාට අල්ලනකොට අහු වෙන්නේ නැහැ. අහුණාට ඒක ලියා ගන්න. ඉතින් ඒක නිසා තනවසත් අපි වැටෙනවා නෑ මේක නිත්‍යයි උකයි සුබයි කියන මේක. කවදා හෝ සති සම්පජන්‍ය දෙකට මේක අල්ලා ගන්නවා වුණොත් ඉහළ බැලුවොත් වෙනවා. තාමත් පුංචි කොටස් පුංචි ඒක රාශියක් ඝණයක් බවට පත් වුණාට පස්සේ ඒකෙන් පුළුවන් අපිට ස්ථිර සංඥාවක් ඇති කරලා දෙන්න. කුංචි කොටස් වලට කඩන්න කඩන්න කඩන්න ඒක ක්ෂය වෙන සුළු ගතියක්, දැවෙමින් පවතින ගතියක්, වැයෙමින් පවතින ගතියක් කියන බව දකිනවනම් අපිට ධර්මයේ දිහාවට නැත්නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගන්න දිහාවට ඇත්ත ඇති ඇතියෙන් දැනගන්න දිහාවට ලොකු ධෛර්යයක් එන්න පටන් ඒ ධෛර්යය තමයි අපි මේ සාමාන්‍යයෙන් ආගමනුකූල කටයුතු කරනට වඩා විපස්සනා භාවනා කරනකොට ඇති වෙන ශ්‍රද්ධාවේ වෙනස කියලා අපිට අදහන සුළු ගැටියක් කියනවා කොහොමඩක්වත් අපි ත්‍රිවිධරත්නේ විශ්ේ. ඒ නිසා අපි මේ දන් දෙන්නේ ඒක තමයි අපි සීල් රකින්නේ ඒක තමයි අපි මේ සම්බන්ධ කරලා කියන්නේ. මොකද ඒක කරනකොට වස්තුවක් දිහා අර විදියට විනිවිද දක්නා ඥාණය ඇති වුණාට පස්සේ ඇති වෙන ශ්‍රද්ධාව ඒ වගේ අර මතු පිට ශ්‍රද්ධාවක් නෙවෙයිනවා ඔකප්පන ශ්‍රද්ධාව නැත්නම් ඒකට බැහැගෙන ඒකට නිමග්න වෙලා බලන්න පුළුවන් ශ්‍රද්ධාවක් ඇති ආන්නේ සද්ධාව ඇති වෙන්න අනුරාශය එකලස් වෙන්න. එකලස්ුනේ නැතුව අපි දකින දකින දේ බලලා අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරන්න පටන් අරගත්තට කවම කවදාකවත් අනිච්චාන් පස්සනාවක් සිද්ධ වෙයි කියලා කියනවා. මේක අප්‍රවේශමෙන් කළ යුතු ප්‍රකාශනයක්. ඒ මොකද අද උදාහක් නියන්තවද කියන්න දන්නේ. ලංකාවේ වගේ නම් මොකද්ද කරන්නේ? අපි දැන් විපස්සනා බලන්න. මොකද කරන්නේ? අපි මේ පංචේන්ද්‍රිය අනිච්ච බව. කොහොමද දකින්නේ? කන අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියන්නේ ඒක. ඒ වගේම නාසයේ දිව කයදි මොක තැන මට වෙනදක් වැඩි දැන් හොඳට ධර්ම වැටෙන්න පටන් ගන්නවා කියන. ඉතින් ඔළුව කරකෝ කරකෝ උමරි පපා කියන්න පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ වෙනද නැති විශාල ගැඹුරකට ගිහිල්ලා තියෙනවා කියලා. ඒකෙන් ඇත්තම ගියේ නෑ කියලා කියන්නත් බෑ මොකද සමහර අත්තන්ට ඒකත් පළවෙනි සැරේ ඇහෙනකොටම ගැඹුරකට යයි. නමුත් මේ දේවල් ලිහලා බලන්න දන්නේ නැතුව ලිහලා බලන්න ඉස්සරලා පොතියටම අනිච්ච දුක්ඛ අනත්තන් කිව්වට ඒක කවදාකවත් සූදානම් වෙලා හරිපරි ගහලා කරන බලන්න. ඒ ඉස්ලාම අපි දැනගන්න ඕනේ අරමුණක් ගත්තාම ඒ අරමුණට සමීප වෙලා වෙන විදිහට සමාධියක් ඇති කරගෙන ඒකේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ධර්මෝෂණ උනාට පස්සේ මෙහිලා යන්න පටන් ගත්තට පස්සේ තමයි මේක මේ කයානුපස්සනාව හෝ අනිච්චානුපස්සනාව සිද්ධ පටන් ගන්න. ඒක නිසා අපි සාමාන්‍ය කෝපි කඩේකට ගිහිල්ලා කෝපි කප්පේ ඉන්නකොට මේ පීලි කෝපි බිම වැඩිචාම අනිච්චන් කියන. චා අනිච්චන්. ඒ අනිච්චන් කියලා කිව්වට ඔය කියන ඒ අරමුණක තියෙන දිහා බලන කතියට කලින් පුහුණු කරලා නැතුව කවදාකවත් ඒක යොමුවක් දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි හොඳට විග්‍රහ කරලා බැලුවොත් ඒ ඇත්ත මේ අර හිතට වද්දාගත්ත අනිච්චන් අනිච්චන් කියලා හිතට වද්දාගත්ත මේ සංඥාව ඥානයක් කියලා හිතාගෙන ලොකු පටලැවිල්ලකට යනවා. ඒක නිසා මේ කායानुපස්සන වශයෙන් බලනකොට තේරෙනවා මේ අරමුණ යම් ප්‍රමාණයකට තම්බා ගත්තට පස්සේ ලියා ගත්තට පස්සේ පොගිය ගලවගත්තට පස්සේ තමයි විපස්සනාකට ප්‍රවිෂ්ඨය ලබා ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ආචාර්ය මත අනුව අසුකාලීන් තමයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. විපස්සනාවේ මුල්ම ඇති වෙන මේ නාම රූප පරිච්ඡේද ඥානය, පච්චේ පරිග්‍රහ ඥාන කිව්වහම ගොඩාක් විස්තර සහිත තමයි. නමුත් තාම ඒවා විපස්සනා ඥාන කියලා හඳුනන්නේ නැහැ. ඒවා තාම විපස්සනාට සූදානම් කරන ඥාන පමණයි. යම් තැනක අරමුණක් දැකලා ඒකේ මේ තමයි රූප කොටාස මේ තමයි නාම කොටාස කියන තරමට යම් විෂද භාවයක් ඇති කරගෙන අරමුණක් කියලා කියන්නේ අඩුම ගානේ නාම රූප දෙකක එකතුවක් ඊට පස්සේ නාම ධර්මයක් කියලා ගන්න දේ හෝ රූප ධර්ම වශයෙන් ගන්න පටලිය ආපෝ තේජෝ වායෝ කියන දේවල් හෝ අහේතුකෝ පැන නගින්නේ නැතුවේ සහේතුකේ පැන නගින්නේ කියලා දකින්න දකින්න නාමයේ දකින්න දකින්න රූපේ ඊට අදාළ හේතුවක් සහිතව සුබලේ කියලා වශයෙන් තේරුම් ගන්න ගියාම ඒකත් ඇත්තටම භාවනා ජීවිතයේ සෑහෙන ප්‍රගතියක්. නමුත් මේ තා තාමවත් කියන්නේ යෝගාවචරය විපස්සනාවට වැටිලා කියන. මේ විපස්සනාට සූදානම් කරන මුල් ඥාන. උන්වයි විදියට මේ පච්ච පරික්ඛා ඥානයත් හොඳට මෝරලා මුහුකුර ගියාට පස්සේ තමයි සම්මස්සන ඥාන වශයෙන් තාම සම්පූර්ණයෙන්ම ලිහිලා නැහැ. නමුත් මේක ලිහින්න පුළුවන් දෙයක් බව. කඹේ ඒ සුකුරුතු දඟේ තියෙන තාක්කල් කඹේ ශක්තිමත් දඟේ අනිත් පැත්ත කරපපුකා කරකෝපු ගමන් මේක කිඳි බවට පත් වෙච්චම ශක්තිය නැති වෙනවා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් කාටුන් චිත්‍රපටිය අධ්‍යා බලනිනොත් ඒකේ ඒකාකාර ඒකට අදාළ වේගයෙන් ආලෝකයේ සහ අඳුර <clears throat> විහිදුවමින් යන්න පටන් ගත්තොත් අපිට පේනවා මිනිස්සු ඇවිදිනවා සත්තු දඟලනවා සුඛාන්තයක් දුක්ඛාන්තයක් වශයෙන් තේමාවක් පේනවා නමුත් මේක කඩලා බැලුවොත් එහෙම රාමුවෙන් රාමුවට කවදාහක්වත් ඔක තේමාව අපිට දැක ගන්න හම්බ වෙන්නේ අඩු ගන්න මේකේ මිනිස්සු සතු නෑ මේ නිකන් රූප. ඉරිකැලි ටිකක් විතරයි තියෙන කියන තරමට යනකම් ඒකේ අන්තර්ගතයෙන් අයින් වෙලා මේක මේ කෑලි එකක් එකතු කරලා එක වේගයකින් යම් ආලෝක සහ අන්ධකාර අතර මායාවකින් තමයි අපිට මේ චිත්‍රපටියක් දැක් ගන්න පුළුවන්. එක එක රූප රාම බලවට දැක් ගන්න බෑ. ආනේ මේ විදිහට අපි චිත්‍රපටිය බලලා මම දැක්කේ ශෝකාන්තය දුක්ඛාන්තයක් නම් මම විතරයි දැක්කේ අනිත් ගොල්ල දැක්කේ නෑ ආදී වශයෙන් මාන්න උපදවන වෙනුවට මේ දකින්න වෙලාවෙම ඒක කුණුවකට තිබ්බොත් තමයි කාටු චිත්‍රපටයේ චිත්‍රපටයක් වෙන්නේ. ඒක වේගය හෝ ආලෝකයේ අඩුපාඩුවක් වුණොත් කවදාකවත් රස විඳින්න ගන්න බැහැ. ආන්නේ විදිහට මේක විසඳලා ලියලා බලන්න පටන් අර ගැනීම විපස්සනාවට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවය. ඒ නිසා මේ කයානුපස්සනා විදිහට දකින්න නම් අපිට මූල විපස්සනා ඥානවලදී මුල් මුල් මේ පරියන්කවලදී නැත්තම් හැදගැහෙන වෙලාවේ බොහෝ දෙනෙකුට බැරි වෙනවා. හොඳට තේරෙන්නේ ඒ කියන සම්මස්සන ඥානය තමයි ආරම්භය ගන්නෙ. ඊට පස්සේ මේ සම්මස්සන ඥාන ඉක්මවලා අරමුණ තුල තියෙන සෑම අණු කුඩා අංශුවක් බලන පමාවේ වේගයෙන් වෙනස් වෙන තරමට යන උද්‍යප්පේ ඥානයට ගියත් තාමත් කියන්න බෑ නියම අනිච්ඡානුපස්සනාවට වැටුණයි කියලා. යම් වෙලාවක ඒක භංගානුපස්සනාවට ගිහිලා ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන මේ කුඩා චිත්තක්ෂණ තුනේ ඇතිවීම පැවතීම ඉක්මවලා බිඳී යාම නැතිවීම දකින කොටසට එනකොට තමයි උන්න අනිච්චානුපස්සන මුද මෙරිච්ච අවස්ථාවට එන්නේ. ඒක දීපමාවක් විදිහට කියනවනම් අපි ජීවිතයක උපත්ති වෙලාව ඒකට තරුණ වයස අවසානයේදී මේ වයෝවෘත අවස්ථාව මරණය. අන්න ඒකෙදී උපත්තියේදී ඇත්තටම මේ බිඳී යෑම කියන නමුත් අපි කවදාවත් දකින්නෙත් නෑ, දකින්න උනන්දු වෙන්නෙත් නෑ, දැකීම අපි බලන්නේ අවමංගල්‍ය. නරක දෙයක් විදියට. මැද වයසට යනකොටත් ওই පිටිවේ තියෙන දිගටම. නමුත් ඒක අපි දකින්නෙත් නෑ, දැක්කට කියන්නෙත් නෑ. මුත් වයසට ගියාට පස්සේ මරණ වේලාවේදී පිටීම නම් ඔන්න ඇත්තටම අනිච්චන් කියන වෙලාව. ධර්මතාවය හැටියට බලනකොට නම් උපදින කොටත්, පවතින කොටත්, මැරෙන කොටත් තුන් ස්ථානයේදීම ඔය දැවීම, දහණය, චලනය සිද්ධ වෙනවා. නමුත් අපිට හොඳට හුරු හිත වදින්නේ මේ මරණ වේලාව අවසාන වෙනවා. ඒ වගේ තමයි මේ විපස්සනා වෙදී සම්මසන ඥාන, උද්‍යප්පේ ඥාන වගේ ගියාට ඒවයිදි පෙන්වට තාම අර බිඳී යෑම, ඡේ වීම දකින්න. බංග අවස්ථාවට යනකොට කොච්චර වෙනවද කියනවනම් අපි ඊයේ මතක් කරගත්තා වගේ සහලව. උදුම බයක් ඇති වෙන්න පටන් ගන්නවා බලන බලන දේ ඒ විදිහට කැටි කැටි බිඳි බිඳි ඡේ වෙමින් ඡේ වෙමින් යන පටන් ආනේ එතකොට තමයි අනිච්චං අනිච්චං කියලා කිව්වත් නොකිව්වත් හිත ඒ අදාළ Java අරගෙන හිත යොමු කරන්නේ මූල කර්මස්ථානේ වුණත් නැත්නම් අහන සද්දයකට වුණත්, කයේ දැනෙන වේදනාවකට වුණත්, අඩු ගන්න කොටින්ම කියනවා. හිතවිල්ලකට වුණත් මේක කවදාවත් ඒක ඝණයක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන පුංචි පුංචි කොටස් එකතු කරලා ඒ පුංචි පුංචි කොටස් පුංචි පුංචි කරලා කඩන්න කඩන්න සීක්‍ර වියෝ වීමකට විනාශ වේනා යන ගතියකට වැය වෙලා යන ගතියකටපත් වෙනවා කියන එක හොඳට පේන්න පටන් ගන්නවා. ඒක නිසා අපි මූලික උපදෙස් දෙනකොට මතක් කරන්නේ හැකි තාක් දුරට මුලදී මුලදී වේදනා සද්ද හිතවිලි ආවට ඒවා මගාරවල හෝ ඒවට මූණ දීලා නැවත නැවතත් මූල කර්මස්ථානයේ තුල මේ ඇති වෙන බිඳෙන සුළු බව වැය වෙන සුළු බව දැකගෙන දැකගෙන යනකොට ඒ ඇති වෙන පරිචය තුල එහෙම නැත්නම් මේ පුහුණුව තුල වැඩෙන සති සමාධි තුල ඉස්සරහට එන ඕනෙම අරමුණක තියෙන මේ වැය වෙන ගති ක්ෂය වෙන ගති දැක ගන්න පුළුවන් ඒ මට්ටමට ගියාට පස්සේ නම් අවශ්‍ය නම් මේක තමයි මේ සර්වඥාන්සේ මතක් කරපු අනිත්‍යතාවය කියලා මෙනෙහි කරත් කමක් නැහැ. නමුත් ඒන ගැම්මෙදී මෙනෙහි නොකලත් ඒ වැඩේ වෙනවා. ඒ නිසා මේ අනිත්‍යතාවය ක්ෂය වෙන ධර්මයක් වශයෙන් සලකා බැලීමක් වශයෙන් කයානුපස්සනාව කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ වගේම තමයි වයානුපස්සනාව කියලා තවත් පැත්තකින් පෙන්නනවා මේ එකම ධර්මතාවය. දැන් කයානුපස්සනාවට ප්‍රතිවිරුද්ධ ධර්මයේ මේ ඝණයක් වශයෙන් ඒක රාශි වුණොත් නිට්ටි බව වේ. කඩලා වෙන් කරලා ලියලා බැලුවොත් අනිත්‍ය භාවය පේනවා. ඡය වෙන බව පේනවා. වයානුපස්සනාවදී පෙන්වන වියෝ වීම, වැය වීම, ඒ වැය වීමට ප්‍රතිපක්ෂ ධර්මයේ තියෙන එකතු කරනවා. රැස්කරන රැස්කරන රැස්කරන ඉෂ්ඨිත සාර භාවයක් අපිට ඇති වෙනවා. මමත් පොහසතෙක්, මටත් යමක් කමක් තියෙනවා කියලා. ඒක මාර්ගයෙන් හෝ අපි මේ ආත්ම සංඥාවක්, මානයක්, තෘෂ්ණාවක් ඇති කරගන්නවා. ඒක නිසා එකතු කරන තාක් වැඩි කරන තාක් අපි සංසාරයට බැහැ අඩු කරන තා බෙදන තා අපි මේ වයානුපස්සනාවට වැටෙනවා ඉතින් ඒක නිසා වයානුපස්සනාවේදී කරන්නේ මේ රාශි රාශි වශයෙන් එකතු කරන දේවල් මහා මෝඩකමක්. මේවා එකතු කරපු තරමට මරණ මොහොතදී ලොකු දුකක් ඇති වෙනවා. එනිසා මේ තියෙන දේවල් කාට කාටත් දීලා දාන ආදී කටයුතු කරමින් සීලාදී කටයුතු කරගත්තොත් මේක බරක් වෙන්නේ නැහැ. යනකොට අපිට සාමාන්‍ය ආගමනුකූල බැලුවත් පිංගස් කරගත්ත බවටපත් වෙනවා කියලා ඒ රැස් කිරීමේ කරදරේ නැත්නම් රැස් කිරීමෙන් ඇති වෙන මේ හදිසි වියෝවේදී ඇති වෙන තිගත්ම නැති කර ගන්න තන සූර වෙන්න පුළුවන්. මම කාර්දාස්කුත් මතක් කරා. ඒ සංස්කෘත ශ්ලෝකයක් සඳහන් කරලා තියෙනවා මේක උපහාසයකට නම් වලා. ඒකේ සඳහන් කරලා තියෙනවා මේ මසුරා. එහෙනම් අපි සාමාන්‍ය ලෝකයේ කියන මේ ලෝභ මිනිස්සයා හොඳටම දන්නවා මේ නොකා නොබී අනුන්ත නොදී මේ කොට්ටියස්සේ දාගෙන මෙට්ටියස්සේ දාගෙන මේ රැත් කරන සෑම වස්තුවක්ම මරණ චිත්තක්ෂණයේදී තමන් අකමැති කාගේ හතර පොතිය පිටින්පත් වෙන බව දැනගෙනත් මේවා එකතු කරන මිනිහා විතර දානපතියෙක් මුළු ලෝකෙම නැහැ. ඉන්නේ තමයි නියම දානපතිය. ඒ දන්නා මරණයේදී සියයටම දෙන්න වෙන බව ඒත් එකතු කරනවා. ඒත් කන්නේත් නැහැ. නෑදෑයට දෙන්නෙත් නැහැ. දාන දෙන්නෙත් නැහැ. ඒ අතින් දානපතිය හරිම මසුරේ. ඒ මොකද මේ මනුස්සයා ගෙනියන්න පුළු පුළුවන් වෙලාවේ දන් දීදී දන් දීදී ඒක පරිවර්තනය කරගන්නවා ගෙනියන්න පුළුවන් වස්තුවක් වට. ඒ නිසා දානපතිය අමු ලෝභේ වස්තුවට කැහැදරයි මසුක කියලා කියන්නේ පුදුමාකාර දානපති කෙනෙක්. උපහාසයෙන් නම් වලා දෙන. ඒක දිහා ඔයන කල්පනා කරලා බලනකොට ඇත්ත තමයි. මොකද හැම කෙනාම දන්නවා මේ වැය වෙන ගැතිය. නැත්තම් වියෝ වෙන්න වෙන බව. ඒ තියෙති මේ රැස් කරන්නේ මොකක් නිසාද? මේ නිත්‍ය සංඥාව නිසා. කොයි කොතර කිව්වත් දැන් ඉතින් දැන් වැය වෙන්නේ නැහනේ. හෙට මැරුණොත් දැන් හෙට වෙනකන් කන්නේ කොහොමද කියලා. අර අර නිත්‍ය සංඥාවෙන් අර වයානුපස්සනාව යටපත් කළා. අනිත්‍ය සංඥාව යටපත් කළා. නිත්‍ය සංඥාව දෙන්න හදලා. නමුත් අපිට කවදාකවත් මරණය කලින් කියලා ඉන්නේ නැහැ. ව්‍යසන කලින් කියලා ඉන්නේ අන්න ඒ වෙනකොට සූදානම් නැතුව හිටියොත් ප්‍රමාද වෙලා හිටියොත් මදේටපත් වෙලා හිටියොත් විශාල කඩාවැටීමක් සිදු වෙනවා. ඒක නිසා වයානුපස්සනාව භාවනා කරනවා නම් ඒ පුද්ගලයා කවදාකවත් ඒ විදිහට අතිරික්ත එකතු කරන්නේ නැහැ. එකතු කරපු ධර්මයට එකවරම gediya පිටින් දාලා යන්න වෙනවා. ඒක නිසා වයානුපස්සනාව යම් කෙනෙක් එක චිත්තක්ෂණයක තීරුම් ගත්තොත් ආනාපාන දිගේ බලන යනකොට හොඳට මුලදී ආස්වාද ප්‍රස්වාස දෙක හොඳට ගොරෝසුවට ආස්වාදයෙන් ප්‍රස්වාසය වෙන් වෙලා වැටෙනවා. මේකම සතියට ලක් කරගෙන ටිකට ගියොත් මොකද වෙන්නේ? අර දෙකේ තියෙන අර ගොරෝසු ගති වැය වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පුද්ගලයා මේක දැනගත්තොත් මොනම වස්තුවක් දිගේ හෝ එක දිගට සති ආලෝකයෙන් සති ධාරාව දිගේ බලන්නේ හිටියොත් ඒ වස්තුවේ තියෙන වැය වෙන ගතිය මකන්න බෑ. මඟ හරින්න බෑ. ඒක නිසා අපේ මට මතකයි ලොකු සාංශ පොතක ලියලා තිබුණා මේ තරම්ම අතරමහා භූතයෝ පඨවි ආපෝ තේජෝ වායෝ සීක්‍රයෙන් වැය වෙන බව මුරගා කෑ ගහ. ඒගොල්ල මතුවෙන හැම වෙලාවෙදීම පෙන්නනවා මට ඒක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් ඊට පස්සේ මම වැය වෙනවා කියලා. අපි මේක නොදකින්න ගන්න උත්සාහය දිහා බලනකොට සරුවචනාංශ මේ පුතා මේ හැම පු탁 ජනෙක්ම උම්මත්තකෙක් කියලා කියපු කතාව වැටේ. යම් වෙලාවක අරමුණක තියෙන මේ ධාතු ලක්ෂණ බලන්න පටන් ගත්තොත් ඒ ධාතු ලක්ෂණයක් හඳුනා ගන්න තරම්වත් වෙලාවක් දෙන්නතෝ සීක්‍රේම වෙනවා. තව එකට ඉඩ දෙනවා. එයා එනකොට තිබුණා වාගේ වැටුණාට එයාත් තව මොහොතකින් බය වෙලා යනවා. ආන්නේ විදිහට යම් මොහොතක භාවනාවේදී වර්තමාන වශයෙන් Taman බලන ආස්වාද ප්‍රසවාසයේ වැය වෙලා වැය වෙලා වැය වෙලා ගිහිල්ලා දැන් හැපෙන තනක්වත් ආස්වාද ප්‍රසවාස වෙනසක්වත් නැතුව මේක දිහා බලන ඉන්නකොට ඒ යෝගාවචරයගේ මේ පෙනෙන සංසිද්ධිය વિશે මොකද්ද පෙනෙන සංසිද්ධිය බැලුවට ආනපනේ පේන්නේ නැහැ. හැපෙන තැන බැලුවට අහුවෙන්නේ නැහැ. නමුත් මේකට සාදර මේක ලොකු දෙයක්. මේක තමයි වැය වෙන අවස්ථාවේ හොඳ කැපිපෙන අවස්ථාව කියලා මේකට සාදර වුණොත් ඒ පුද්ගලයා තුළ වෙන පරිණාමය තමයි මේක මේ මොහොතේ සති සමාධියෙන් බැලුවට මෙහෙම පෙනුනට මම ඊයේ භාවනා නොකරන වෙලාවෙත් මේක මෙහෙමමයි. මේක වැයෙන් තමයි තිබුණේ. අර නිත්‍ය සංඥාව නිසා මම මේක දැක්කේ නෑ. හෙට මේක මෙහෙමයි. හෙට මම මැල්ල ගිහලා ආයෙ පොතුනත් මේ වදේමයි. කවදාකවත් මේට වැඩිය මදයක් හොඳ හරියක් ඇතුළතක් ගොබයක් අහුවෙන්නේ නෑ. මෙච්චරමයි කිය. අර ඒ චිත්තක්ෂණයේ දකින්න මේ වැය වෙන ගතිය අතීතයට සහ අනාගතයට අනුමාන ඥාන තුලින් එහෙම නැත්නම් තර්ක ඥාන තුලින් තේරෙන්න පටන් අර ගන්නකොට භාවනා විදි ගැඹුරු භාවනා විදි අපි පරියන්කේ ඉන්න භාවනා විදි ඇති වෙන මේ එකලස සමහර විටක සක්මන් කරනකොටත් තේරෙන්න පටන් ගන්නවා. අච්චරම ගැඹුරට ගියේ නැතුවට එක සැරයක් මේ වයාන ප්‍රශ්නාව දැක්කා. ගැඹුරට දැක්කනම් ඊගාව දාසේ සමාධිය හැදීගෙන එනකොටම හිත අන්නර අනිච්ච සංඥා පැත්තට වයාන ප්‍රශ්නාවට යනකොට රැස් කරන අදහස නැති වෙලා ඉතියන එකේ ගැඹුර ගන්නකොට අච්චරම ඉඳගෙන එකම අරමුණක් නොතිගෙන හිටිය සක්මන් කරන වම තියෙන දකුණ තියෙන අවස්ථාවේ පවා මේ වැය වෙමින් පවතින ගතිය දකින්න පුළුවන්. ඒකත් තවදුරටත් වැඩි වීගෙන යනකොට දිනු පවුණු වෙලා යනවනම් අපි සාමාන්‍යයෙන් එදිනදා වැඩ කරනකොට යනකොට එනකොට පවා මේ වැයවීම තියෙන බව දැක්කත්ොත් පරියන්කයක ඉන්නවා හා සමාන ඉතර ගැඹුරු සමාධියක් නොවුනට හැම වෙලාවෙම අපි ඉන්නේ මේ ගෙවෙමින් වැයවීමෙන් පවතින තැනක කියලා දැනගන්න පුළුවන් කර්ෂක්තියක්. මේක වහන්න හැදුවා නම් නැත්තම් මේක මකන්න හැදුවා නම් නැතු මේක වැය වෙන්නේ නැහැ. බුලන් තරම මේවා රැස් කරන්න ඕන මේවා හොඳ අයිය හති තියෙන දේවල් මේවා මැණික් මේවා රත්තරන් කියලා එකතු කරන්න පටන් ගත්තොත් ඒ මිනිස්සයා යම් දවසක මේ රැස් කරපු දේවල් සියල්ල වැය වෙන දේවල් බව දැනගත්ත වෙලාවක මහා ලොකු කඩාවැටීමක් ආත්ම විශ්වාසයේ භංගත්වයක් ඇති වෙන පටන් ගන්නවා. ඒ නිසා සර්වඥාන්සේ මතක් කරනවා අනික්‍යත්වයට සම්බන්ධව පවත්වනකොට හෝ අතීත අනාගතය සමග සම්බන්ධ පවත්වනකොට තමන් හොඳ ගැඹුරු භාවනාවේදී දකින්න මේ වැය වෙන ගතිය අනිත්‍ය ඒක මූණ ප්‍රතිකද හැම වෙලාවෙම තියෙන බව අපිට නිතර මතක් කරගන්න පුළුවන් නම් අර නිච්ච අනිච්ච සංඥා වෙනුවට මෙතෙක් කළා තිබුණු නිච්ච සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් දුර වෙන පටන් ගන්නවා. මෙන්න මේ වැය වෙන ගතිය දැකීම උගදෙනෙක් හිතන මේ අසුබ දෙයක්. එහෙම නැත්නම් නරක දෙයක් ආදී වශයෙන් ඒක මේ <clears throat> නොබැලිය යුත්තක් නොදකිය යුත්තක් කියලා. මොකද එතකොට මේ අපි හිතන මේ ආර්ථික අභිවෘද්ධිය එහෙම නැත්නම් මේ ඉදිරි ගමන බාධා වෙයි කියලා. නමුත් අපි හිතමු අපි යම් කිසි හදිස්සියකට අමලියකට ඕන වෙයි කියලා. ඕ ස්ත්‍රී පක්ෂේ සාමාන්‍ය කැමති විදිහේ සාමාන්‍ය රත්තරන් එකතු කරගත්ත ප්‍රමාණයට වටිනාකම තියෙන ඒ නිසා අපි වටිනා රත්තරන් භාණ්ඩයක් ගන්න යන වෙලාවක ඕ නැත්නම් මණිකක් ගන්න යන වෙලාවක අපි මේ විශාල මුදලක් දීලා මේ වස්තුව ගන්න වෙලාවේ අපි ඒක අරගන්නකොට කොහොම හරි කරලා මේ මුදලාලේ අත්තරම් වෙනුවට රෝල් ගෝල්ඩ් හරි. එහෙම නැත්නම් ඒ වටිනා මණිකක් කියලා ප්ලාස්ටික් කරලක් අපිට වික්කයි කියලා හිතමු. ඉතින් අපි ඒක ගෙනල්ලා ඉතින් ජේන්සෝ කෝතලා. ඉතින් ඕක හැඹිලි හරි ගහගෙන නැත්නම් පිටතමක දාලා තැම්පත් කරලා තියානිනවා. මේක මට කාලයක් උදව් කරනවා. එන්ජින් මේක වටිනාකම වැඩි වෙනවා. අදිච්චයකදී අමලියකදී මරණයකදී මට උදව් වෙනවනේ කියලා මොකද තැම්පත් කරගෙන ඉන්නවා. මොකද තමයි ඉස්සර තිබුණු බැංකු ක්‍රමය. නමුත් අපි හිතමු හදිස්සියෙන් වගේ ඕන්න සුනාමියක්. වගේ පිළිගත්තා නැත්නම් කරේ අමලියක් වෙච්චාම ඉචෝක අරගෙන දුවනවා උකස්තිය. කීයක් හරි අරගන්නම ගියාට පස්සේ කිව්වොත් මේ උඹ වටිනා ගන්නත් උනට මේක රෝල් ගෝල්ඩ් නේ කියලා. අර අමලියට වැඩි මේ අමලිය. එහෙම නැත්නම් මේක රත්තරන් මේක මැණිකක් නෙමෙයි මේක ප්ලාස්ටික් කැලක් කියලා මහා විශාල අමනයකටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි අපි මරණ චිත්තක්ෂණයට එනකොට මෙන්න මේකේ තියෙන වැය වෙන සුළු ගතිය මරණ මොහොතේදී තාමත්ම දක්ෂව පේන්න පටන් ගන්නවා. අපි හිතාන හිටපු මේ මරණයකදී එල්ලෙන්නම් කලබලයකදී එල්ලෙන්නම් කියන පුණ්‍ය දේරම කලබලයි. එතකොට ඉතින් මරණය ගැන පණ යන වැඩක් වෙනවා. උම්ම ගන්න බැරුව යනවා. නමුත් අපි ඒක කල්ලාතු හොඳට දැනගෙන ඉන්නවා නම් අපි මේ අල්ලගෙන තියෙන සෑම පුණ්‍යක්ම නිත්‍ය සංඥා මතයි තියෙන්නේ. අනිත්‍ය සංඥාව මේ හයිය හති තියෙන තරුණ වයසේදී කොණ්ඩේ නිල්වතියෙද්දී අමරලි වැටෙන ඉස්සන එක දැනගෙන හිටියනම් කවදාකවත් අපි අර විදිහේ මට මරණයේදී නැත්තම් පරලෝකදී උදව් වෙයි කියලා මේ කවදාකවත් මේ සංස්කාර ධර්ම මත එල්ලෙන්නේ ආයුබනේ කරන්නේ නැහැ. ඒ නිසා සරුවචනන්සේ දන්නවා අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම මැරෙනවා. අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම වයසටපත් වෙනවා. එතනදී මේ වය වීම, වැය වීම දැනගන්න පමා වැඩි. එතිති දැනගන්නකොට ලොකු විශ්සනයක් වෙනවා. ඒ නිසා හොඳට මේ තරුණ කමතියේදී, තරුණ හැමතියේදී මේක කරගන්නයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා සරුවචනන්සේ මේ මේ සැප බින්දුනට විරුද්ධවක්වත් එහෙම නැතුව මේ ආර්ථික සංවර්ධනයේට දෝෂයක් කියන්නේ මේක යථාර්ථය දැනගෙන ඉන්නවනම් ඒ පුද්ගලයා ඒත් රැස් කරයි. නමුත් කවදාකවත් අනවශ්‍ය ඒ පුහු බලාපොරොත්තු තියාගන්න. ඒ නිසා වයානුපස්සනාවත් අනිත්‍යානුදර්ශනාව දක්වන එක ක්‍රමයක්. ඒ වගේම පෙන්වන විපරිණාමානුපස්සනය කියලා හැම දෙෙම පරිණාමයටපත් වෙමින් තියෙන භෝගේ කවදාකවත් එකම දර්ශන දෙසකට දැකන්න හම්බ වෙන්නේ. අපි හිතනවා අපි හැමදාම එක බස් එකේ යනවා නැත්නම් එකම වාහනේ පදිනවා වගේ මේක කවදාකවත් නෑ ඒක හැම වෙලාවෙම විපරිණාමයකට පරිණාමයකටපත් වෙමින් තියෙන්නේ. අන්නේ විපරිණාමයටපත් ගතිය අපිට දැක ගන්න බැරි ඒකේ තියෙනවා අපි හිතනවා මේ විපරිණාමයට පත් වුණාට මේක මදයක් කියලා එකක් නෙමෙයි මදේ වෙනස් වෙන්නේ ඒ ටික වෙන නැති පිට ලිල්ල තමයි වෙනස් වෙන්නේ කියලා මොකක් හරි මේකේ සාරයක් මණ්ඩයක් අරටුවක් හැම දෙයකම තියෙනවා කියලා හිතනවා නමුත් බලන්න ගියාම මේ දැන් සාමාන්‍යයෙන් ආනාපාන හුදුතුම සිුම් වෙච්ච වෙලාව කරගත්තාම ඒ පේන දර්ශනයේ කිසිම මැදක් හොයන්න බෑ මේක මේක වටේ කැරකෙන්නේ මේකේ මුල මෙහෙමයි අරගෙන සම්පූර්ණ හරස්කඩක් පේන්න පටන් ගන්නවා. ඒ නිසා අර ටීවී ස්ක්‍රීන් එකක් වගේ ඩොට්ස් වැටෙන වෙලාවේ මේක මධ්‍යස්ථ ලක්ෂයක් පේන්න නැහැ. හැම තැනම මුළු හරස්කඩේම තියෙන එකම ගතිය. මදයක්, හාරයක්, ගොබයක් ඇතුළතක් කියලා දෙයක් නැහැ. ඒ නිසා අපිට නොගෙවි වෙනස් නොවි පවතින ද්‍රවයක් ධූව සංඥාවක් ඇති කර ගන්න බෑ. නිසා විපරිණාම පස්සනාව විපරිණාමානුපස්සනාවට හිත වැටුනොත් අපිට පේන්න පටන් අර ගන්නවා අපි මේ බලන් ඉන්න එකේ සාරයක් නැදක් තියෙනවයි කියලා හිතනවා නම් ඒක මේ නිච්ච සංඥාවෙන් ඇති කරගත්ත හොල්මනක්. පටලවා ගැනීම කිසිම ඒ වගේ ගණ්ඩ හරයක් මැදයක් නැහැ. හැම තැනම අනෙක් එකට සාපේක්ෂව එකාකාර වෙනස් වීමක් පවතී. ආන්නේ වෙනස් වෙන ගතිය දකිනවා නම් ඒ පුද්ගලයා කවදාකවත් මේ පරිණාමයටපත් නොවි තියෙන එකම චිත්තක්ෂණයක් හෝ එකම සංස්කාරයක්වත් නැති බව තේරුම් ගත්ත දවසේ මට මේ සංස්කාරයට වැඩිය අර සංස්කාරය හොඳයි. මේ ජීවිතයට වැඩිය ඊගාව ජීවිතය හොඳයි කියලා කවදාකවත් මේක හිතු කරන්නේ හැම මොහොතෙම අපි දකින්නේ එකම දුක. එකම හරස්කඩමයි මේකේ තියෙන්නේ. අපි මේ ටෙම්පරාදු කරලා ගත්තත් වෙන උමලක ටිකක් දාලා ගත්තත් වෙන කටකැස්මක් දාලා ගත්තත් ඒ කන්නේ එකම තමයි. ආනේ බව දන්නවනම් මේ විපරිණාමයටපත් වෙමින් පවතින දෙයක් කියලා මේ එක වාදයක් අල්ලන එක මතයක් අල්ලන එක ජවනිකාවක් අල්ලන අනිත් එක ගහපා දෙන්න දෙයක් නැවක හේතු දෙ වෙනවද වෙනස් අපි දැන් පෙන්ලා දෙන්න හදන දෘෂ්ටි කෝණය මේ පෙන්ලා දෙන්න හදන වාදය අපි පෙන්ලා දෙන්න හදන සමීකරණේ මේ චිත්තක්ෂණ පමණයි අඩංගු වළංගු වෙන්නේ ඊගා චිත්තක්ෂණේ විපරිණාමයකටපත් වෙනවා ඒ නිසා ඔය රණ්ඩු කිරිලක් වාද කිරිලක් ඔබ වරෙන් ඵලයන් කියලා බැනගැනිලා මොනම දෙයක් අත් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඒ තරම් සීක්‍රේ වෙනස් වෙන වැඩ පිළිවෙලක් බව දකින්න නම් අපිට පොදිය වශයෙන් බලන්න බෑ. ඝණේ වශයෙන් බලන්න බෑ. ඒක කැලි කැලි වලට කඩ කඩ බලන්න. ඒක නිසා මේ අපේ අටුවාවේ ක්‍රමයක් හදලා තියෙනවා. ඒකෙදී කියනවා ජීවිතය අපේ රූප කොටාට ගත්තාම අවුරුදු 100කට තියෙනවා කියලා ආදර්ශ කරගන්නයි කියන්නේ. ඒක ඊට පස්සේ කියනවා 10 කොටාට 10කට කඩන්නේ කියලා. මන්ද දාසකයේ, බාල දාසකයේ, කීඩා දාසකයේ, යොබ්බන දාසකයේ ආදී වශයෙන් අන්තිමට හාන දාසකයේ කරලා ඊට පස්සේ ඒ එක එක කොටාසක ඇති වෙච්ච රූප මේ අවුරුදු 10 අපි එකේ ඉඳලා 10 දක්වා තිබුණු රූප කිසිසේත්ම 10 ඉඳලා 20 දක්වා එන්නේ නැහැ. ඊටදී හාත්පසින් වෙනස් රූප කාණ්ඩයක් තමයි 10 ඉඳලා 20 දී. 20 අවුරුදු ඉඳලා 30 දක්වා තියෙන ඊටදී හාත්පසින් වෙනස් රූප කොටස්. ඊට පස්සේ 30 ඉඳලා 40, 40 ඉඳලා 50, 50 ඉඳලා 60, 60 70, 70 80, 90, 100 ගත්තාම ඔක්කොම අලුත් අලුත් රූප කාණ්ඩ ඇති වෙලා තියෙනවා. ඒ නිසා එක එක අවස්ථාවල තියෙන ආශාවන් එක එක අවස්ථාවෙන් රුචි අරුචිකම් කවදාකවත් දිගට පැමිණීමක් නැහැ පරිණාමයක් බාටපත් වෙලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අවුරුදු 5 කාණ්ඩ වලට කඩන්නේ. 5 කාණ්ඩ වලට කඩන්න පුළුවන් නම් අවුරුද්දේ කාණ්ඩ වලට කඩන්නේ. ඊට පස්සේ මාස 6 කාණ්ඩ වලට කඩන්නේ. ඊට පස්සේ මාසේ කාණ්ඩ වලට කඩන. ඊට පස්සේ පක්ෂයක් දවස් 15 කාණ්ඩ වලට කරන සතිය කාණ්ඩෙට කරන දවසට කරනවා. උදේ හවස කරනවා. චිත්තක්ෂණ කරලා බලනකොට එක චිත්තක්ෂණයකට තව චිත්තක්ෂණයට යන්නේ නැහැ කියලා මේ රූප සත්‍යක භාවනාව කියලා මේකට කියන්නේ අරකම තමයි කට කට බැලීම. මේක කොච්චර දියුණු කරනවද කියලා කිව්වොත් මේක සම්පූර්ණ දියුණු කරපේකනට irdipaada හම්බ වෙනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට රෝගයක් ආවම මේ රූප සත්‍යක භාවනාවෙන් ඇති කරගත්ත ඒ සම්මර්ෂණ ක්‍රමේ දාලා මම මේ දෙදෙන්න ඉස්සල්ලා තිබුණු රූප කලාප ඊට උනාට පස්සේ ඒක පරිණාමයටපත් වෙනවා. ඒ පරිණාමයටපත් වුණාට පස්සේ මට එන හිතවිලි ලෙඩ හිතවිලි. මට වෙන හිතෙන්නේ පරිදිච්ච හිතවිලි. නමුත් මේ හිතවිලි හොඳ රූප කලාප ආපුවම නැති වෙනවා කියලා ඒකට හිතවල ලබනකොට අර ලෙඩෙන් කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවී ඉන්න පුළුවන් ශක්තියක් ඇති කරන දුන්නා කියලා. උන්වහන්සේ මේ පිරිනුවම් පාන්න මාස 3කට ඉස්සෙල්ලා ආයු සංස්කාර හැදියයි කියලා කරන්නේ උන් ඔය අදිෂ්ඨානේ මම ඊට පස්සේ කරන්නේ නෑ කියන අතර කරපිට. ඒ අදිෂ්ඨානේ කරන තාක්කල් මේ විපරිණාම වෙන කය ලෙඩක් ආවත් දුකක් ආවත් සැපක් ආවත් <clears throat> මොන දෙයක් ආවත් ඔක හිතින්නේ නැහැ. ඔක වෙනස් වෙනවා කියලා දැක්කට පස්සේ ලෙඩේ හිත ලෙඩ නොකර ගණ ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ පැවි පින්නම් පාඩ මාස 3කට කලින් ඒ චාපාල චේතියේදී ආයු සංස්කාරය හැරිය මම ඊට පස්සේ මේ වගේ මේ විපරිණාමානුපස්සනාට හිත යොදන්නේ මේ කයට ලෙඩ වෙන්නයි. ඊට පස්සේ උන්වහන්සේ මගේ කය දැන් දිරච්ච බරකරච්චක් වගේ. ජජ්ජරසකටක්. ඊට පස්සේ දිය වෙන්න පටන් අරගත්ත කිසිම මේ අර භාවනාවෙන් ගන්න තෙද භාවනා කරන අදිෂ්ඨාන ශක්තිය නැති වුණාට පස්සේ බොහොම ශීඝ්‍රයි බය වෙන්න පටන්. ඉන්නකම් උන්වහන්සේ බුද්ධ කෘත්‍ය කිරුවේ කොහොමද? මේ විපරිණාම පස්සනාවට හුඳුරට හිත යොදලා ලෙඩ වෙන්න ඉස්සලා තිබුණ හිතවිලි, ලෙඩ වෙන්න ඉස්සලා තිබුණ රූප ලෙඩ වුණාට පස්සේ නෑ. ලෙඩ වුණාට පස්සේ තියෙන හිතවිලි ලෙඩ සුව වුණාට පස්සේ නෑ කියලා බලනකොට අද ලෙඩෙන් ලෙඩ නොවී ඉන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා. ඉතින් අපි ඉස්සර තිබුණු ක්‍රමයට, බෞද්ධ ක්‍රමයට, එදා ඉස්පිරිතාලෙ ගෙනියන්නේ නෑ. ලෙඩා කියන්නේ ගෙදර. ගෙදරට අනිත් මිනිස්සු සාමාන්‍ය කටයුතු කරගෙන ඉන්නවා. ලෙඩාකින් ටික දවසකට ඇඳට වෙලා ඉන්නවා. තනි වෙච්ච ගමන් කියන ඌව කියලා හදන්නේ ඔබ කියලා නාලවලේ මොකක් කුඹරක් කොටනවා මොනවා හරි කියලා වැඩ කරනකොට අර මං ගාන ලෙඩ මතක. දැන් මේ තියෙන මොකද ලෙඩ වෙච්ච ගමන් ගෙට ඉස්පිතාලේ ගියා කාමරේ දාලා දුරවට පස්සේ ඉන්න හරියක් ඉන්නේ ලෙඩ. අනිත් එකේ ලෙඩුම සලකලා ඇටෙන්ඩන්ට්ලා කුණු වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු ලෙඩාට සලකනට අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. නැති ලෙඩ එන්න පටන් ගන්නවා. ඒක නිසා කියලා දෙනවා යම් කිසි කෙනෙක් අලුත් ඉතින් ප්‍රෙෂර් ගේජ් දාලා මේක ලෙඩ බලනවනේ හරියට. ගිය ගාම ප්‍රෙෂර් එක බලන්නේ නර්ස්නේ බලන්නේ. ඉතින් සමහරව ප්‍රෙෂර් කට්ටිය පොලිමේ ඉන්නවලු මේ ප්‍රෙෂර් බලන්න. දැන් නයි චුප්ප කරන දෙන්න ඉන්නේ නැහැ. ඉතින් දොස්තර මහත්තයෙක් බලලා තියෙනවා මේ පොලිමේ ඉන්න කොටයි ලෙඩ ප්‍රෙෂර් බලුවට පස්සේ ප්‍රෙෂර් එක දෙක බලනකොට පොලිමේ ඉන්නකොට හොඳටම ප්‍රෙෂර්. පොලිමේ ගියාට පස්සේ ප්‍රෙෂර් නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වය අපි දන්නවනම් අනේ වාහනයක් ගෙනවාගෙන අර ගෙදරින්න මිනිස්සුත් රස්සාවක් නුගිය ප්‍රෙෂර් කෝලිමේ කියලා ප්‍රෙෂර් බලවුවට යන කම් ප්‍රෙෂර් එක නගිනවා තමයි. ප්‍රෙෂර් බැලුවාට පස්සේ ප්‍රෙෂර් පයි. ඒක දන්නවනේ යන්න ඉස්සෙල්ලා හරි යමාවේ කියලා දෙන්න ගියාම හරියට කේන්ති යනවා මේ උඹට ප්‍රෙෂර් හැදිච්ච දවස් උඹට තේරෙයි කියලා අපට බයි. නමුත් මේ විපරිණාමානුපස්සනාවේ මේ තියෙන කොලම දන්නවනම් කොහොමඩක්වත් ප්‍රෙෂර් එක හැදුන පස්සේ ඕක තමයි කියලා. ඒක ඔච්චරම සාමාන්‍ය ප්‍රදේශයක් නම් අපි ශරීරයට සලකන්න ඕනේ. ඒක ඔච්චරම නගන්න දෙයක්. එහෙම නැත්නම් මේ අපි වයසට යනකොට ওই විවිධාකාරයෙන් අපි ඒක නඩත්තු කරන්න උත්සාහ කරාට මේ පිළිනාමන පස්සනාව දන්නවනම් ආශියාකතේ තියෙන්නේ වයසට යන්න යන්න වටිනාකම් වැඩි වෙනවා. ඉහන එකට පැවිච්ච මනුස්සයර කවුරු සලකන? බටහිරේ එව්ව නැහැ. බටහිරේ තියෙන්නේ මේ තරුණ කණ්ඩායම් තමයි සමාජයේ ආදර්ශය. ඒගොල්ල තමයි සමාජයේ මෙහෙවන්නේ. නිසා තරුණකම තරුණහම නැති වුණොත් ලක්ෂ ගන්න. ඒ මොකද නැත්නම් කිව්වට කවුරු ගණන් ගන්නෑ. නිසා බටහිර ලෝකේ තියෙන ක්‍රමයටම මේ විපරිණාමයක් පිළිගන්නේ නැහැ. මේක අපි ගත්ත දේ දිගට රකින්න ඕන කියලා පුදුමාකාර ඒ ව්‍යාපාරවල තාක්ෂණයේ ඒ රූපාලාවන්‍ය වැඩපිළිවෙළවල උන උතුම් වැඩපිළිවෙලක් තියෙනවා. ආශා කර ඒක මොකුත් ආශා කර කියන වයසට යන්න යන්න. කියන එක ඒකට පැහැෙන්න පැහැෙන්න මනුස්සයා වටනාකම් වැඩි වෙන විපරිණාමය පිළිගන්න. පිළි අරගෙන හැටිච්ච මූල ධර්මයක් අපි ළඟ තියෙනවා. ඒක නිසා එවැනි පුද්ගලයෝ මේ නිවන් දකින්නවා කියන එක නෙවෙයි කියන්නේ සාමාන්‍ය ජීවිතයකට බයි. අර විදිය බොරු මවාපෑම් කරගන්න බැරි දේවල් කරන්න යන්නේ. ඒ නිසා විපරිණාමානුපස්සනාවේ නිවන් දකින්න ක්‍රමයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ස්වභාවික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන ධර්මකුත් තියෙනවා. මෙතන විපරිණාමානුපස්සනාව කියලා කියන්නේ යම් කිසි ධ්‍රවයක් නොසැලෙන මධ්‍යස්ථානයක් තියෙනවායි කියලා අපි ළඟ තියෙනවා නම් අපි හිතනවා නම් මගේ මුන්න කැලේ නැතුවත් මේ හෘද වස්තුව තමයි වැදගත් තැන. ඒක හොඳට තියෙනවා නම් හොඳයි. නැත්තම් මොලේ තමයි වැදගත් මොකටද අනිත්‍යවත් නැතුණක් කමක් නැහැ කියලා මේ ආත්මයට මොනවද දෙයකට මදයක් පෙන්වන්න හදනවා නම් ඒ තාක්කල් අපි ඒක විපරිණාමයටපත් වෙන අනිත්‍යව කරන්න කමක් නැහැ කියන වගේ අර විකෘති අදහස් ඇති කරගන්න. මේක මොනම දෙයක්වත් නැහැ වගේ ඉක්තිරසාරව පවතී. හැමදේම සමාකාරව විපරිණාමයටපත් වෙනවා. ඒක නිසා හොඳට ඒ ධාතු මනස්කාරය හිතට වැටුණට පස්සේ හොඳටම තේරෙනවා අපි යම් උදරේ පිම්බීම හැකිලිම හෝ ආනාපානිය හෝ තුල ගිහිල්ලා ඒකේ මේ මූලික ස්වභාවික සටහන් ආකාර නැතුව හොඳ තැම්පත් අරමුණෙන් හිත පණින්න නැතුව හිතට විපස්සනා වෙන්න පටන් ගන්නකොට ඒ එක එක ධාතු පටවි ධාතුව මතුවලා නැති වෙලා යනවා ආපෝ ධාතුව වැగిරෙන සුළු ගතිය වශයෙන් කොපිඩු කරන ගතිය ඇති වෙලා නැති වෙලා යනවා වායෝ දහතු වෙලා කම්පන චංචල පෙන්නලා යනවා. ඒක එකිනෙක කිසිම කෙනෙකුට බාධා නොකර ස්වාධීනව සිදුවෙනවා. එකිනෙක කෙරෙහි කිසිම අපේක්ෂාවක් නැහැ. ඒ වගේ විපරිණාමයට ළඟ තියෙන එකට බලපෑමක් කරන්නේ නැහැ ළඟ තියෙනකින් බලපෑමක් ගන්නෙ. එතකොට අපිට පේන්න පටන් ගන්න මේක මට අයිති දෙයක් නෙවෙයි මේක ලෝකයේ පවතින න්‍යාය ධර්මයක් පමණයි. මම බැලීමෙන් මට තේරෙන පටන් අර ගන්නවා මම කියලා පටවි ධාතුවේ මගේ ඇතුලේ තියෙන පටවි ධාතුව කියලා බාහිරේ තියෙන පටවි ධාතුවෙන් කිසිම වෙනසක් නැහැ. මගේ ඇතුලේ තියෙන අපෝ ධාතුව ලෝකේ තියෙන ආප් ධාතුවෙන් කිසිම වෙනසක් නැහැ. ඒක සර්වඥාන්සේ සඳහන් කරනවා අජත්තම් පටවි ධාතු මේව බාහිර පටවි ධාතු මේව පටවි ධාතු රේවේසා. රාහුල කුංචි ස්වාමීන් වහන්සේ මතක් කරනවා රාහුලය බොයි භාවනා කරනකොට හම් වෙන ওই පටවි ධාතුව. ඒ කියන්නේ තදගතිය. ওই බාහිර ලෝකේ තියෙන පට ධාතුවෙන් කිසිසේත්ම වෙනසක් නැහැ. අපි හිතනවා මේ මයි ළඟ තියෙන එක සජීවී පටවි ධාතුවක් අරක අජීවී පටවි ධාතුවක් අරක නිකම්ම නිකන් අහක දාන්න පුළුවන් මට මේක නම් වටපට විධාතුවක් කියලා කවදාකවත් එහෙම දෙයක් නැහැ. ඒ පටවිල හතුමයි මේ පටවිල. මම එක දවසක් ඔය කතෝලික මරණයකට ගියාට පස්සේ මේ යාළුවෙක්ගේ අවධාන වෙනකන් ඒ කටයුතු කරනකොට ඒ මිනිස්සු අර අන්තිම පස්තික දානකොට ash to ash soil to soil කියලා මේ පස්තිකක් මට මේක වැදුණා පුදුමාකාරයි. ඇත්ත නේද මේ අපි මේ මේ හයි ප්‍රෝටීන් දීලා ඉතින් අනම්මනම් දීලා මේ කරලා ගියාට මොකද තවත් 10ක් 15ක් යනකොට නිකම්ම නිකන් පොළොවට පොළොවට එකතු වෙනවා වතුරට වතුර එකතු වෙනවා වායුව දහතුට වායුව දහතුට එකතු වෙනවා අපි හිතනවා නම් නෑ නෑ මගේ ආධ්‍යාත්මික වශයෙන් තියෙන පටවි ධාතු විශේෂයි ශ්‍රේෂ්ඨයි එහෙම නැත්නම් පොළොවේ තියෙන පටවි ධාතු පුංචි කියලා තන්නේ කර මේ හිතාගත්ත මායාවක් තියෙනවා ඔක්කොම එකම පටවි ධාතු ඔක්කොම මේ විපරිණාම ධර්මයට යටත් කියලා දැනගත්ත පස්සේ මේක අල්ලගෙන මගේ කියන තාක් තමයි අපි මේක නඩත්තු කරන්න වෙන්නේ ඒකේ නේන දුක් මගේ දුක් බවටපත් වෙනවා. ඒකත් ලෝක නියාම ධර්මයට වැඩ කරන්නේ. අන්නේ නියාම ධර්මය දැනගන්න නම් නිට්ටරෝම විපරිණාමයටපත් වෙන ගතිය. සංස්කාරවල තියෙන මූලික ලක්ෂණ දෙක තමයි ඒක කවදාකවත් තනිව හිටින්නේ සමූහ වෙනවා. හැම පුංචි කොටසක්ම මේ උපදීම්, පැවතීම්, නැතිවීම කියන උපාදටිටි භංග කියන මේ තුනට වැඩ. ඒක මේ අනුන්ගේ පත වෙන සංස්කාර, මගේ සංස්කාර, පුංචි කාලේ සංස්කාර, ලොකු කාලේ සංස්කාර කියලා කිසිම වෙනසක් නැහැ. ඔන්න ඔය වෙනසටපත් වෙwidetilde. ඒක දැක ගන්න අමාරුයි. මේ ලියලා බලන්න. මේ ලියා බැලීම තමයි අපි මූල කර්මස්ථානයේ හිත යොදලා ලියලා නැති වෙලාවේදී අපි කියන ප්‍රඥප්ති වශයෙන් බලන. ඒවට අපි කියන ස්වභාවික ලක්ෂණ බලනවා, පෞද්ගලික ලක්ෂණ බලනවා, අත්‍යන්ත ලක්ෂණ බලනවා කියලා ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් පුළුවන් තරම් වෙන් කරලා. හැකි හැම දෘෂ්ටි කෝණයකින් බලන බලන බලන ඉන්නකොට ඒක මේ පරිණාමයට ලක් වෙනවා. හොඳට මංග ලක්ෂණ ගත්තොත් තමයි විපරිණාමය ඉක්මනටම වෙන්නේ. අපි එකම දෘෂ්ටි කෝණයක් බැලුවොත් ඊට වැඩිය බලනවට වැඩිය අපි ගත්තොත් ආශ්‍රද ප්‍රසවාසයේ මොන කෙනෙක් කියනවා මට හැපීමක් වශයෙන් ඉහළට යන හැකීමක් පහළට යන හැකීමක් කියලා එක දෘෂ්ටි කෝණයක් බලන්න. තව කෙනෙක් කියනවා මට ආශ්වාසයේ සීතල ප්‍රශ්වාසයේ උණුසුමට වැටේ. තව කෙනෙක් කියනවා මට ආශ්වාසයේ දිගට වැටෙනවා ප්‍රශ්වාසයේ කෙටියට වැටෙනවා වගේ ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ ගත හැකි සෑම අංග ලක්ෂණයක්. ව්‍යංජන අනුව්‍යංජනක්ම හොඳට භාවනාවට ලක් කරගත්තොත් ඒකේ වෙනස් වීම බොහෝම ශීඝ්‍රයෙන් පේන්න පටන් ගන්නවා. ඒ නිසා කවදාකවත් ආනාපාන දිහා බලලා මම දැන් දැක්කයි කියලා හිතන්න නරකයි. තව නොදැක්ක පැති රාශියක් තියෙනවා. ඒ රාශියම ගත්තොත් ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව දැනගන්න ප්‍රමාණි දකින්න ලක්ෂණ වැඩි වෙන්න වැඩි වෙන්න පහසු. ඒක තමයි භාවනා කරනකොට කරනකොට ඉස්සරහට වෙන්නේ අපිට. අපි දන්න දේට අමතරව තව තව දේවල් දකිනවා. අන්නේ ලකුණු රාශිය දිහා බලනකොට මේ බොහොම ශීඝ්‍ර විපරිණාමයටපත් වෙලා අවසානයේ ඒක රස භාවයටපත් වෙනවා. ආස්වාසයත් එකයි ප්‍රස්වාසයත් එකයි. එතෙන්ට එනකම්ම දකින්න ලකුණු වලට අපි කියන්නේ ස්වභාවික ලක්ෂණ. එතෙන් ගියාට පස්සේ ඒක නිකන් හුදු සන්තතියක් විතරයි. මේ බලන්න ඉන්න පුළුවන් ආනාපානදිය මොනම වෙනසක්වත් උදේ ඉඳලා හැන්දෑන කම්බල හැකියක් පේන්නේ නැති කියන තරමට සන්තතියක් වාටපත් වෙනවා. අන්නේ සන්තතිය ගාවට එනවයි කියලා කියන්නේ අපේ කයේ ලොකු හික්මීමක් වෙලා. අපේ හිතේ ලොකු හික්මීමක් වෙලා. ආනාපානේ ලොකු හික්මීමක් වෙලා. සත්ත්ව වේදනා හිතවල බාධා නැති වෙලා අපි නිකන් හරියට මේ ලේත් මැෂින් එකක වැඩ ගන්න ඉතලා හරියට චක්‍රයකට කියලා ඒ යකඩ කෑල්ල හොඳට හිර කරගත්තා. නිසා එම්බ්‍රොයිඩර් කරන්න ඒ රෙදි කෑල්ල ෆ්‍රේම් එකට දාලා හොඳට හිර කරගත්තා වගේ දැන් ඕන විදියට මොස්තර දාලා ඒක මහන්න පුළුවන්. ඕන තැනක නැතර කරන්න පුළුවන් ආයෙ අරගෙන මහන්න පුළුවන්. මොකද අර හිරේ හිටින. අන්න ඒ වගේ තමයි ආරම්මණයකට හිත දාලා පිළිම හැකිලිම වහනපාන්නේ. ඒක දිගේම ගෙනියලා ගෙනියලා මේ ස්වභාවික ලක්ෂණ ගෙවා දමපු සම්පති ලක්ෂණයට යන තැනට යනකම් ගියාම ඒක මෙනෙහි කරන්නත් බෑ. සටහන් ආකාර පේන්නේත් නැහැ. මම දැන් ඊට මොකද කරන්න ඕනෑ කියලා පෙන්වන්නෙත් නැහැ. නිකන් කලවක් කරලා තෑරියා වගේ හිටියා. දුඟ වෙලා ඉන්නකොට තමයි පේන්න පටන් අරගන්නේ තමන් නොමැරී ඉන්න බව. නිින්ද ගිහිල්ලා නැති බව. ක්ලාන්ත වෙලා නැහැ නමුත් පැවැත්ම තියෙන බවට ලකුණක් තියෙනවා. ඒකට සාතර වෙන්න නම් ආනාපානේ නැහැ කමක් නැහැ. කය තියෙනවද නැහැ කමක් නැහැ. හිත තැම්පත් වෙලා තියෙනවා කමක් නැහැ කියලා ඒක දිහා බලනකොට අර ආස්වාස් ප්‍රසආස් වගේ උඩ දාන ගොජ දාන ගති නැහැ නමුත් නැත්තේ නැහැ මොකද්ද තියෙන්නේ. ආන්නේක දිහා හොඳට බලනකොට පේනවා අද්දකිය හැක්කක්. මෙන්න මේ අද්දකීම මැත්තේ තමයි රූප පෙනීම, ශබ්ද ඇහිම, ගන්ධ බැලීම, රස බැලීම ආදී විචිත්‍ර කර දේවල් සිද්ධ වෙන්නේ. ඒව සම්පූර්ණ සංසිඳනට පස්සේ තමයි අර ආදීයට අපි බහින්නේ. අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියලා ඉන්ද්‍රයන්ගෙන් එන තොරතුරු නැති වුණාට විඥානේ වැඩ නතර කරලා නැහැ. අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ පැවැත්ම තියෙනවා. ඒ නෙතෙන් ගියාට පස්සේ ඒ වගේ චිත්තක්ෂණ දෙකක සමානකමක් නැති දිගට පවතින ප්‍රවාහයක්. ආනේ ප්‍රවාහයට සාදර වෙන්නේ නැතුව අනිත්‍ය ලක්ෂණ දක් ගන්න හම් වෙන්නේ. සාදර වෙලාම බලනකොට පේන්නේ නිට්ටය වශයෙන් තියෙන අනිත්‍ය භාගයක් තමයි දක් ගන්න හම් වෙන්නේ. නිට්ටය සංඥාව නිසා ඒක පේන්නේ වෙනස් වෙන්නේ නැහැ වගේ. නමුත් එකම චිත්තක්ෂණයක්වත් නැහැ ඒකේ සමානකමක් ඒව වහා වෙනස් වෙමින් යන ප්‍රවාහයක් තියෙනවා. ඒක නිසා මේ නිට්ටය වශයෙන් පවතින අනිත්‍යතාවය දැක්කට පස්සේ ඒ පුද්ගලට පේනවා මේක බලන්න දිල මහා ණයක්. මහා වදයක්. මහා කරදරයක්. මහා තැවීමක්. මේක කවදාකවත් එක දෙයක් නෙවෙයි රාශියක් එකතුලා හැදෙන දෙයක් දුක පිණිසමයි පිටලා. ඒ නිසා යම් තැනක අපි මේ ප්‍රවාහය දැක්කා නම් ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස වලින් තොර වෙච්ච ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් වෙන් වෙච්ච ඒ ප්‍රවාහය දැක්කම ඒ දිහාම බලනකොට දුක ඇර පෙළන ගතිය ඇර තවන ගතිය ඇර සංකර වෙච්ච ගතිය ඇර වෙන මොනක්වත් දක්වන්නේ. ඒක නිසා සරුවත් වෙනවා සඳහන් කරනවා රූපම් බික්කවේ නිච්ඡං වා අනිච්ඡං මහණෙනි මේ රූපය නැත්නම් ඇහ කන දිව නාසය නිට්ටියද අනිත්‍යද? ඉතින් හොඳට භාවනා කරපු කෙනෙක් දන්නවා ඒක නිතරම විපරිණාමයටපත් වෙනවා ක්ෂය වෙමින් වැය වෙමින් පවතී. නමුත් ඒක නිට්ටය ප්‍රවාහයක් විදිහට පේන. ඒ නිසා සංඛ්‍යාවන්ත උත්තර දෙනවා අනිච්ඡං බන්තේ. ස්වාමීන් වහන්සේ අනිත්‍යයි. යම්පන් අනිච්ඡං දුක්ඛං වා සුඛං. ආනේ වගේ නිතරම වෙනස් වෙන පවතින දෙයක් මහනි සැපයක්ද දුකක්ද? දුක්ඛං බන්තේ. අනිත්‍යතාවය ඔය කියන ආනාපාන සංසිද්ධිත තැන එහෙම නැත්නම් මේ අනින්ගේ ප්‍රතිබද්ධ විඥාණයට අහුවෙන මේ ප්‍රවාහය දැක්කනම් ඒකට ඉතින් දුකයි නොකිය වෙන කියන වචනය. භාවනා කරන කට්ටිය එහෙම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මේක විශාල මේ පැණි මේ මේ වදයක් වගේ එකක්. එහෙ නැත්නම් වත්තරම් වගේ දෙයක්. නැත්නම් හොඳ පුරයක් වගේ දෙයක්, කානිවලයක් වගේ දෙයක් හම්බෙලා ඉතින් ඊට පස්සේ ඒ සැප ලැබෙයි කියලා. අන්තිමට මහන්සිලා මහන්සිලා මහන්සිලා මේ මේ කායානුපස්සන, වායානුපස්සන, විපරිණාමපස්සන කියන එක නැසෙලි මූණට මූණ දාලා ඉන්න තරමට පෑර් දෙකක් ඉන්නකොට අනිවාර්යයෙන්ම ඒ අනිච්චානුපස්සන බලවත් අවස්ථාව වැය භංගය විනාශ වෙන ගතිය ඒක නිකන් මේ වේයෝ කාපු දිරච්ච ගණ්ඩ දෙයක් නැති ලීයකින් උපකරණයක් හදලා බඩුවක් හදලා ඒකේ කැටයන් කොටන්න හදනවා වාගේ මොනවද මේ කරන වැඩේ? ඔගේ කැටයන් කොටලා කාලයක් තියෙයිද මේක ඇතුලේ මේ වේයෝ ගුල්ලෝ ඉන්න දෙයක් නේද කියලා කරන සෑම දෙයකම මේ බය ගතියක් සැකය කරන ගතියක් එන්න පටන් ඉතින් ඔක්කොටම මුල් වෙන්නේ මේ අනිත්‍ය භාවය හොඳට දැක ගන්න එක. ඒක නිසා මේකෙදී එක උපමාවක් පෙන්නනවා. අර ඉස්සර ගැත්තේ අර මැණික් ගත්ත කතාව වගේ, එහෙම නැත්නම් රත්තරන් බඩු ගන්න කතාව වගේ අපි මේ බඩුව ගන්න ඒක වෙලෙන්දත් එක හේතු කර කර ඉන්න වෙලාවකම මේ මැණිකක් තීඳු කරන මේ මැණිකමම ගන්නවා කියලා. හේතු කර කර ඉන්න වෙලාවේදී මේ මිනිස්සයා හොඳට පරීක්ෂා කරනකොට මේ මැණිකේ පැලිරක් දැක්කොත් කවදාකවත් අර මුදල ගෙවන්නේ. එයා පෙන්ලා දෙනවා අයිතිකාරයට මුදලාට මේකේ මෙන්න මෙතන පැලිරක් තියෙනවා. ඒ නිසා අර ගාන ගෙවන්න බෑ. එයා තව පැලිරක් තායි. එතකොට අහිටත් වැඩිය ගාන බයි. තුන්වෙනි පැලිරකුත් තායි. එයා කියනවා මේක ඉතින් වැඩ ගන්න පුළුවන් මණිකක් නෙවෙයි කියලා. ඒ දකින දකින පැලිරක් පාස ඒ මනසේ අර මණික කෙරේ තිබුණු ගෞරවය මණික කෙරේ ගෙවන්න තියෙන ගාන අඩුවේ. ඒක නිසා ඒ කතාව පෙන්ලා ඒ අටවචාන්වන් මතක් කරනවා. පැලිර දැකීම නරක දෙයක් නෙවෙයි. නොවිය යුත්තක් නෙවෙයි. මුදලාගේ පැත්තෙන් බලනකොට නම් නොවිය යුත්තක් තමයි. නමුත් ගන්න තමන්ගේ පැත්තෙන් බලනකොට මුදල දෙන්න ඉස්සර වෙලා මේ පැලිර දැක්කනම් කවදාකවත් අර මුලින් හිතාගත්ත වටිනාකම දෙන්නේ. ඒ වගේ තමයි මේ සංස්කාර ධර්මයන් විශේෂයි. ඒකේ තාඋක්ෂය වෙන ගතිය, වැය වෙන ගතිය, විපරිණාම ගතිය දැක්කනම් ඒක අනිවාර්යයෙන්ම හොඳට බලනකොට මේක දුකක් සඳහා වෙන බව දන්නවනම් මෙච්චර ඕවර් ටයිම් කර කර හම්බ කරන්න යන එකක් නෑ. සාමාන්‍ය රස්සාව කරලා හම්බ කරා ඒක අවශ්‍යයි. මොකද මෙච්චර බැඳීගෙන දැලීගෙන මේකට යන එකක් නෑ. ඒ නැත්තම් දුක බෙදාගෙන බලන එක. ඒක නිසා මේ විපරිණාම ප්‍රශ්නාව දුමාකාර විදිහට ලෝක ධර්මයන් වල තියෙන මේ කුස්ස කොම්බේ ගන්න දෙයක් නැති බව හොඳට විස්තර කරලා දෙනවා. නමුත් ඒක හුඟව දෙනෙක් හිතනවා එහෙම බැලුවොත් ජීවිතේ අසාර වෙයි. එහෙම නැත්නම් ජීවිතේ දුමංගල දෙයක් වෙයි. ඒක නිකන් විනයක් වැදුනා වාගේ, එනයක් වැදුනා වාගේ දුර්වල වෙයි කියලා. වෙන්නේ මොකද්ද? අපි මත්තර කරන ගනුදෙනු වලදී මෙන්න මේ බඩුවක් ගන්න ඉස්සෙල්ලා අන්නක පැලියට බන්නා වගේ මේක අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ බලන්න පටන් ගත්තොත් කවදාව ඊට පස්සේ කරන ගණිතයක නොදක ඉඳ බැහැ. යෝගාවචරයේ හැබෑම හැබෑ වෙන සංසාරයක සිද්ධ වෙන කවදාකත් ඒක නොබලා ඉන්න බෑ. හොඳට ඉවසලා කන්දිනු කරන්න ඉස්සෙල්ලා බලනවා මේකේ මේ වැය වෙන ගතිය. මේක ඇත්තා වූ ක්ෂය වෙන ගතිය විපරිණාම ගතිය ඉතින් මෙහෙනම් ඉතින් මේක දුකට තමයි තුරු වෙන්නේ. ඉතින් කරන්න බැරි කමට ගන්දිනු කෙරුවට කවදාකවත් අතිශෝක්තියකට අහු වෙන්නේ නැහැ. නිසා යෝගාවචරය පොඩ්ඩක් ගන්දිනු කරන වෙලාවල පොඩ්ඩක් නතර වෙලා. ඒකේ තියෙන මේ ආධිනව පැත්ත බලන්න ඒ යෝගාවචරය පුරුදු වෙනවා. මෙන්න මෙහෙම කරනකොට මේ යෝගාවචරයට ශීක්‍රයෙන් වෙනස් වෙන මේ අනිමිත්ත පැත්ත දකිනකොට මොනම වෙලාවකවත් තීන්දුවක් ගන්න හදිස්සියක් එන්නේ. වහාම මෙතෙන්දි මම වහා තීන්දුව කළ යුතුයි කියලා අර දැවෙන තැවෙන ගතිය නැත්තම් මේ කාලේ තියෙන මේ මානසික අසහනය කවදාකවත් එන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ වෙලාවේ තීන්දුව කරාට ඊගාව චිත්තක්ෂණේ තීන්දුව වළංගු නැහැ මොකද දේවල් පැටලෙනවා. ඒ වෙලාවේ ගන්න තීන්දුව ඒක අදාළ කාලු. කොමල බලපෑම් කරනවා. හා මේක තීන්දුව ගන්න නමුත් මේ පුද්ගලයා ගන්නවා වෙනස් වෙන සුළු. ඒසහ කිසිම තැනක සංසිද්ධියේදී මෙන්න මෙතනයි තීන්දුව කළ යුතු තැන කියලා මොකක්වත් නැහැ මුළු ජවනිකාවෙම නැහැ. නිමිත්තක් ගන්න දෙයක් නැහැ. ඉතින් මම අනිවාර්යෙන් මේ කළ යුතුයි කියලා නැහැ. හැම වෙලාවෙදීම පුළුවන් නම් බොහොම විවසිලින් හොඳයි. අපිට මේ තනතුරතුරු තියෙනවා. දැන් අපිට මෙන්න මේ වගේ මේක කෙරුවොත් මේක වෙන බව දන්නවා. පොඩ්ඩක් තව ටිකක් තොරතුරු දිහා බලමු කියලා. තව තවත් තොරතුරු එකතු කරන්න එකතු කරන්න යනකොට අවසානයේ අර දැඩි තීන්දුවක් ගැනීම අවශ්‍යතාවය නැති වෙනවා. ඒ යෝනිසන් වයිදි සමහර වෙලාවල් වලට එනවා උල්ලුව උඩටම වහාම වගේ කියන. මොනවක් කරන්නද කියලා බුදියා ගන්න එකයි කරන්නේ. ඒ තෝදේ නැගිටිනකොට සම්පූර්ණයෙන්ම සත්‍ය වෙනවා. ඊනෙමුත් සමාලලට දකින්නේ මේකම තමයි. ඊනෙමුත් උත්තර වෙනවා දඟලනවා. නිින්දා කියලා නැගිටට පස්සේ හිතුවේ ආරංචි වෙනවා අන්න මේ විචල්්‍ය සාධක වෙනස් වෙලා මේ විචල්්‍ය සාධක වෙලා අර තීන්දුව ගත්තනම් මේ මේ විදිහට විවේචනවලට ලක් වෙන්න පුළුවන් කියලා අලුතෙන් තියෙනවා. ඒ නිසා හැමදාම සලකා බැලීම් කර කර ඉන්න මිසක වහා තීන්දුව කරන තරම් ඒක නිමිත්තක්. එහෙම නැත්නම් මේ නිමිටි ගැනීම කියන එක තමයි මේක සඳහන් කරන්නේ. නිමිත්ත ගන්න බැරි නම් අපිට තීන්දුවක් ගැනීම දැඩි කිර බලපෑම් කරන්න බැරි ගැටයක් නැත්නම් නිකන් උලඟ අල්ලලා මිට ගන්න බැරුවා වගේ ලිහුටලා යන ගතියකට එන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරයට හැම වෙලාවෙදී මොන දේ ආවත් ඒක නැවත සලකා බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා මේ දේ මගේ කියාගන්න, මේකයි මගේ මතය කියාගන්න, මේකයි මගේ රුචිය කියාගන්න, මේකයි මගේ අදහස කියාගන්න ගහපාදීමක් ඕනෙම නැහැ. ඒක එන්නෙම ඔලොමලකමට. ඒ කියන සාමාන්‍යයෙන් දිරච්චර ලියා මොනම තාලෙකවත් නමන්න බෑ කැරේ. නමුත් අමුලිය නමන්න යෝගාවචරත් ඒ වගේ ඕන දෙයකට නැමෙනවා. එයා දන්නවා ඒ නැමෙන ගැන චපලකමක්වත් මේ බය අඩුකමක්වත් එහෙම දෙයක් නෙවෙයි. මේ විනාශ වෙන ලෝකෙ මොකටද ගහපා දීම? මොනම දෙයක්වත් නිමිත්තක් ගන්න. නිමිත්තක් ගත්තොත් මේ නිමිත්තට සාපේක්ෂව අපි අරක හරි මේක වැරදි කියලා මේ පදනමක් හම්බෙන්නේ පදනම් කරන්න දෙයක් නැහැ. හැමදේම නිතර වෙනස් වෙමින් පවතින බව දන්නවනේ තමන් වර්තමාන මොහොතේ එළඹෙන්න බෙන්න වර්තමාන මොහොතේ තියෙන දේවල් කඩ කඩ බලන්න බලන්න මේ පුංචි පුංචි දේක කිසිම තීන්දුව ඉල්ලීම ගතියක් නෑ මේක බුදුහාමුදුර සඳහන් කරන්නේ අපන්නක ප්‍රතිපදාව. එතන සාමීචි ප්‍රතිපන්න කියලා. දැන් සංඝයාට තීන්දුවල තියෙන සාමීචි ප්‍රතිපන්න පවතින සම්ප්‍රදාය හැටියට යන. එකිනෙකට ලොකුත් නෑ එකිනෙකට පොඩිත් නෑ. පවතින ප්‍රශ්න ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරනවා. ඉතින් කට්ටිය කියනවා මේක කරමු කියලා හොඳයි ප්‍රශ්නයක් නෑ. උන් තමන් ඒකට බලපෑම් කියලා මෙහෙම කළ යුතුයි කියලා කියන්නේ. ඒ නිසා මේ භාවනා ජීවිතය ඉදිරියට යන්න යන්න අපි අපන්නක භාවයටපත් වෙනවා. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලායි. පෙන්නලා තියෙන මොනම දෙයකටවත් විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක ආදාග ප්‍රතිපත්තිය වශයෙන් අර අමරාවික්කේපවාදේ නෙමෙයි මේ කතා කරන්නේ. මේ අනිමිත්තානුපස්සනාවේ හැටියට බලනකොට අපිට නිමිති ගන්න දෙයක් නැහැ. මෙන්න මේකයි විත්තිංගු කළ යුතු තීරණාත්මක අවස්ථාව කියලා මොනම දෙයක්වත් නැහැ. ඔය යන්න අරිනකොට කවදාකවත් Tamangen චේතනා තද බල එන්නේ නැතුව කර්ම රැස් කරන්නට අනුන්ගේ මානසිකත්වයට බලපෑමක් කරන්නේ නැතුව අනේ අවිරුද්ධ ප්‍රතිපදාව තේරුම් ගත්තට පස්සේ තමයි අපි මේ සාමාන්‍ය මේ විසම ලෝකේ කලබල සහිත ලෝකේ කිසියම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කරගන්නෙත් නැතුව තමන්ගේ සීලය බාධා කරගන්නෙත් නැතුව සමාජය බාධා කරගන්නෙත් නැතුව හැමදාම සාධනීය විදිහට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේ අනිමිත්තානුපස්සනාව කරගෙන යනකොට විපස්සනාව යම් කිසි මට්ටමකට දියුණු වෙන තාක්කල් මේ අනිත්‍ය භාවය අපිට පවන්න බෑ. ඒකට හිත තත්ත්වගත කරන්න බෑ. යම් කිසි වෙලාවකට භාවනාවෙන් ගිහිල්ලා හරියට මුණ දුන්නොත් නිමිත්තානුපස්සනාව එන්න පටන් ගත්තොත් ඒක ඉතින් ආයෙ නතර කරනවා. එහෙම කරනකොට කරනකොට මේ පුද්ගලයා එන්නේ ඉඳ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන, දැඩි තීන්දුවට නොයැලඹෙන අපන්නක ප්‍රතිපදා, සාමීච ප්‍රතිපන්න ප්‍රතිපදා දිගින් දිගට කරන්න පුළුවන් නිකන් නැමෙන සුළු මෘදු පුද්ගලෙක් පාටපත් වෙනවා. ඒක අභ්‍යන්තරෙත් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. බාහිරෙත් තමයි තේරෙන්න පටන්. ඕන දුෂ්කර මේ කටුකරෝසන ඡන්දපරිසෝ පුද්ගලෙක් ආව ඒ පුද්ගලයාගේ හැටියට ඒ වෙලාවට අපිට කළ යුත්තේ තේරෙනවා. මම බුදුහාමුදුරුවෝ දැක්කත් ගන්න තියෙන උපරිම ක්‍රමයේ ගන්න පුළුවන් වෙන හැම වෙලාවෙම අලුත් වෙලාව. මොනම විදියකින්වත් අර ඊයේ වෙච්ච දෙයකින් වෙන්න තියෙන දෙයකින් චිත්තක්ෂණය කියලා සගන්න නැති වෙන්න මේ අනිමිත්තානුපස්සන බොහොමත් ප්‍රයෝජනයි. මේ අනිමිත්තානුපස්සනාවෙන් ඒ ඇති වෙන ගැම්මෙන් තමයි මේ බුද්ධිලා තේරුම් අරගන්නේ යමක් මේ විදිය අනිත්‍ය නම් ඒක ඒකාන්තයෙන්ම දුක. ඒකයි මේ සැප වේදනාව කියලා අපි හඳුන්වන දේ ඇති වෙනකොට සැප බව හැබෑව නමුත් නැති වෙනකොට දුක නම් විපරිණාම සුළු නම් ඒ දුක පොදුවේ ගන්නකොට දුකයි කියලා තමයි කියන්නේ. ඒ නිසා සැප වේදනා දුකයි දුක් වේදනා දුකයි අනි දුක්ඛම දුක් වේදනා දුකයි මොකද ඒවා විපරිණාමතාවයටපත් වෙනවා. වෙනස් වෙන භාවයටපත් වෙන නිසා මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ මේකෙන් කෙලසිලා නැහැ. සේරම සංස්කාර මේ අනිමිත්‍යානුපස්සනා නැත්නම් මේ අනිත්‍ය භාවයටපත් වෙන දෙයක් නිසා ඕක ගැන කොච්චරම සැලෙන්න දෙයක් නැහැ අෂ්ටලෝක ධර්මයේ කම්පාණම් වෙනකොට පුංචි උපේක්ෂාවක් ඒකට කියනවා ශාන්තිය කියලා එහෙම නැත්නම් කන්ති ඉවසන සුළු ගතියක් බොහොමත්ම පුංචි සිවියක් ඇති වෙනවා චිත්තක්ෂණෙන් චිත්තක්ෂණය අතර හැම චිත්තක්ෂණයක් මේකා චිත්තක්ෂණෙන් වෙන්ව දකින්න පුළුවන් ඉස්සලයෙන් කෙලසෙන්නේ නැහැ ඉස්සරහගේ ආඩිය වෙන්නේ නැහැ එතකොට හැම චිත්තක්ෂණයම හරිම තරු හරිම නවමුයි හරිම විකසිත වෙන චිත්තක්ෂණය ඉන්න පටන් අරගත්තට පස්සේ අර අවිරුද්ධ ප්‍රතිපදා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා දුක එnde එnde දුක දැනුණත් කවදාකවත් අර ධර්මචනසික වචනේ කියන දුක නම් දුක තමයි නමුත් දුක දුකක් බව අවබෝධ කරනවා තරම් සැපයක් මුළු මනුෂ්‍ය ජීවිතේම නැහැ එදාට තමයි යොන්න පැමිණි දුක් පැනිරහයි කියලා අපිට ඉදිරිපත් වෙන්නේ යම් හේතුවක් නිසා ඒ හේතුව ඇතිවෙච්ච දුක දුක වශයෙන් අවබෝධ කරනකොට උන් අපට ඒකේ මිහිරියාව තේරෙන පටන් අර ගන්නවා ඒකට ප්‍රධාන සාධකේ නැත්නම් ප්‍රධාන පසුබිම සකස් කරලා දෙන්නේ ආසන්න හේතු වෙන්නේ මේ අනිමිත්‍ය. අනිත්‍ය භාවය. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේක ඇතුල් වෙන හුස්ම පිටත ගියේ නැත්නම් පිට වෙන හුස්ම ඇතුල් වෙන්නේ නැත්නම් මැරෙන. ආනේ තරම් වෙනස් වෙනදී ඒක දිහා අනිත්‍ය භාවයෙන් මේක බලනවා නම් ආනාපානේ සිුම් වේගන වේගන යනකොට ප්‍රශ්න අහන්න වටින්නේ නැහැ. පුළුවන් කමක් එන්නේ මම දැන් මොකද කරන්නේ කියලා. ඒකට සාධක වෙන එකයි කරන්නේ. එතකොට අපිට තේරෙන්න පටන් ගන්න මේ අනිත්‍යතාවය ගිහිල්ලා හොඳටම සියුම් වෙලා ඒක ඊගාවට පේන මේ ඒකාකාරී ගතිය දුක්ඛ සංඥාවට නැත්නම් බයගත් බය ඇති කරන ගතිය දුක් ඇති වෙන ගතියට ගියාට පස්සේ ඒ අනිත්‍යානුපස්සන අපිට බඳ හොඳට අහලා බලලා කියන කෙනෙක් නම් මේ දුක සාධරෝ පිළිඅරගෙන ඒක දැක් ගන්න පුළුවන් ශක්තියකට පත් වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ විපස්සනාවට බරව ආනාපානය කරන වෙලාවක ඒ ආනාපානයගේ විපරිණාමය වෙනස් වෙන ගති ආනාපානයගේ ගය වැය වෙන ගති ආනාපානයගේ ක්ෂය වෙන ගති දකින්න දකින්න ඒ යෝගාවචරය හරියට මදේකට බහින්න වාගේ තමන්ගේ භාවනාව හරියන බවත් එnde ende ende ende ඒකට වෙන්න ඉඩ ඇරලා මෙනෙහි කරන්න බැරි වුණත් එළබෙලව මෙනෙහි නොකර යන්න ආය අරමුණ මතුනොත් මෙනෙහි කරනවා. අන්නේ මේ යනකොට යනකොට භාවනා විසින් භාවනාවක් කියනවා. කොටින්ම කියනවා විපස්සනාවට හිත වැටුණාට පස්සේ කරන්න දෙයක් නැත්තේ. කරන දේ දිහා උපේක්ෂාවෙන් බලන්නේ එකයි තියෙන්නේ. එන්නේ ඒකට පුහුණු කිරීම තමයි මේ අනිච්චානුපස්සනාවෙන් ඇති කරන්නේ. ඉතින් මම හිතනවා අපි මේ වෙනකොට පැය 3-4ක විතර කාලයක් අරගෙන තියෙනවා. එහෙන විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි තමන්ගේ භාවනාවට අධ්‍යක්ීම් වලටත් මේක එකතු කරගෙන කරගෙන යනකොට වෙනස් වෙන්න වෙන්න වෙන්න විපස්සනාව සිද්ධ වෙන්නේ. ඒ වෙනස් වීම සත්‍යයට යටකරන එකයි කරන්න තියෙනකොට අපිට ලැබෙන ඥාණයෙන් තමයි අනිච්චානුපස්සනාව කියලා කියන්නේ. ඒකට අපි කවදාකවත් නිත්‍ය සංඥාවට නැවති. අපේ භාවනාව එන්නේ එන්නේ පුදුම විචිත්‍ර පුදුම මේ විවිධ හැඩතල වලින් අපි ගෙනාවු කර්ම ශක්තිය අනුව දිගහැරෙන්න පටන් අර ගන්නවා ඒ විදිහටම මේක දිගහැරගෙන ඇකි ඉක්මනින් ඒ දුක්ඛානුපස්සනාත්තානුපස්සනා වේද පිළිවෙලේ බලව විපස්සනාවට හිත වැටලා මේ දුක් වෙන සංසාරයන්ගේ සංස්කාරයන්ගේ අත්තා වූ ආදීනව ඒ වශයෙන් දැනගෙන සංස්කාරයන්ගේ කැළම නැති සම්පූර්ණතර වෙච්චි සංඛාර උපේක්ෂාවෙන් යහපැත්තට මේ කන ගැම්මෙන්න මේ ජීවිතේදීම පැනගත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීම සමගම අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනිත් දවසේ විරාගානුපස්සනාව කියන සම්මානුපස්සනාවේ ඉතුරු කොටස පටන් ගැනීමට බලාපොරොත්තු වෙමු. වෙන දිනාටම තම තමන්ගේ දවස පුරාම කරන වැඩවල මේ අනිච්ඡානුපස්සනා බුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා. මම හිතනවා කොහොමදක්ක ප්‍රශ්න අහන්න නැති කියලා අදන. අහන්න දෙන්නේ නැහැ නේද? කොහොමද තමයි මහත්මයා 25 වෙලාව. නිසා ප්‍රශ්න තියෙනවා නම් අහවට කමන්නේ. නමුත් ඊයේත් හොල් මං ගිලා නතරුනේ අදත් ඊට වැඩිය නිසා ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. නෑ මග්ගමග්ග ඥානයේ තමයි නිත්‍ය සංඥාවෙන් අනිත්‍ය සංඥාට හැරෙන තැන. ඊට ඉස්සෙල්ලා තමයි ඔය සම්මසන ඥානයේ තමයි මේ අභියෝගය දෙන්න පටන් ගන්නේ. එතෙන් තමයි මේ හෙල්ලුම් ගන්න පටන් ගන්නේ. ඒකකොට තමයි මම ඉඳගෙන ඉන්නවා දන්නේ නැහැ, හිටගෙන ඉන්නවා දන්නේ නැහැ, බලන බලන දේ තිබුණ ස්වරූපේ නෙවෙයි නිකන් මිනිහක් දිහා බලනකොට වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ තමයි ඇත්තටම පරීක්ෂා කරන්නේ. මේ නිවන හොයාගෙන යන ගමනක් යන්නේ එහෙම නැත්නම් මෙහා පැත්තේ මෙවිල තියෙන සාමාන්‍ය මැජික් බලන්නද භාවනා කරන්න කියන එක ඔබෙන් දවුන. ඒක කිසි බය වෙන දෙයක් නෑ. නිවන සඳහා භාවනා කරන කෙනෙක් නම් මොනම හොල්මනකටවත් නිවනෙන් මෙපිට ලාමක දෙයකට සැලසුම් කළ භාවනා කරනවා නම් ඔතනදී පුදුමාකාර දෙයක් අතීතේ පේන්න පටන් ගන්නවා එතකොට පුනරුත්පත්ති පරිච්ඡේදය. ශබ්ද හෙන්න පටන් ගන්නවා කෝවිල් දාගෙන පේන කියන්න පටන්. ඒ වගේම දේවල් පේන්න පටන් අර ගන්නවා අනුන්ගේ හිත බලන්න පටන් ගන්නවා සම්පූර්ණ ඥානරම් සංස මතක් කරලා තියෙනවා මෙතෙන්දී ඒ සෑම දෙයකම වෙනස් පැතිකඩක් වෙනවා. ඒ පැතිකඩ පටන් ගන්නකොට නිවනම අරමුණු කළොත් කවදාකවත් පැටලෙන්නේ නැහැ පුංචි දෙයකට කොම්ප්‍රොමයිස් කරලා. එහෙනම් તો කොම්ප්‍රොමයිස් කරොත් මනස මුන්න තාලෙන්වත් අයින් කරන්න බෑ. යාගෙන මම මේ දැකලා නේ කියන්නේ. මම කියන දේ හරිනේ. ජීවම භාවනා කරලානේ මට සීලයක් තියෙනවනේ කියලා. මොකද කියන්නේ සෝරි කියලා තමයි කියන්නේ. මෙන්න කියන්න දෙයක් නැහැ. මොකද අරමුණ නිවන. ඒ කමඨාන් සුද්ධ කරන හොඳට පේනවා. මෙයා මේ මොකද්ද එකක් හිතන වැඩ කරන්නේ. නිසා ඒ අනිත්‍යානුපසනාව නෙමෙයි මේ බුදුහාමුදුරගේ නිවනට අනිත්‍යානුපසනාව. ඒ දුක්ඛානුපසනාව නෙමෙයි බුදුහාමුදුර කියන එක. බුදුහාමුදුර කියන එක නම් පණිවිඩ හැම වෙලාවෙම තියෙනවා. මම මේ තියෙනම දේ කරන්නේ එන මොනක් අසඳහා නෙවෙයි නිවනට. ඉතින් මේ පිටදී පු탁තන සාමාන්‍ය භාවනා නොකරන කෙනෙකුට වැඩිව සම්මතන ඥානෙ කියන කියන දේ හරි. අනන්ත ලොකු සාමාන්‍ය පොතේ කියලා තියෙනවා. ඉතින් මේ වගේ දිගට දිගට භාවනා කරන තාන ඉතින් ප්‍රතිඵල මැදිනේ ඉතින් භාවනා කරන්නේම දැන් ඉතින් ආනාපාන ගෙවුණා. ඉතින් මට මේ රහතන් වහන්සේනමක් ඇවිල්ලා කමටහන් දෙනවනේ. එහෙම නැත්තම් මොනවාරි 이르දියකින් මට කමටහන් හම්බ වෙනවනම් කියලා. ඉතින් ජීවත් දික් කරන කටක් කරන බලාගෙන ඉන්නවා. මේ කවුරු හරිලා මොනවද කරයි කියලා. ඇත්තම තමයි හිතුට කියනවා හිතම ඔහොම නෙවෙයි ඔය ඉන්නේ වමට හැරිලා මේ බටහිරට හැරිලා බටහිරට දිහා හොඳ නැහැ. උතුරට හැරිලා භාවනා කරන්නේ. ඒක තමයි වෙනසක් ඇති වෙනවා. ඒ කියන්නේ මම කාටවත් කියන්නේ හිමීට නැගිටලා ගිහලා පොට්ටේ මානකොට ආයෙ වාඩි. හරි. දැන් භාවනා හරියට මෙතනට වෙදි සමාන්‍ය ඊට පස්සේ කතා කරලා කියන්නේ කොහොම නෙවෙයි ඔතෙන්ට වැඩි හොඳයි මේ ස්ථානයේ ඉදිපත්තේ දොරකඩ ගාව දකුණට හැරලා වතු උතුරට භාවනා කරනවා. ඉතින් එතෙන්වත් යනවා කාටවත් කියන්නේ නැහැ, ගෙදරට කියන්නේ නැහැ, ගුරුවරට කියන්නේ නැහැ කියලා බා. ඒත් හරි. ඊට පස්සේ කියනවා එහෙම නේ ඔය කරන සෝම්කොට ගාව තියෙන ගල උඩ හරියට හරි. උන්නම් කියලා නටවන්න පටන් ගන්න අන්තිමට කොත්තනින් කෙලවර කරනවත් දන්නේ නැහැ. මේ Tamange අර හිතේ තියෙන ලාමක ආසාවල් මේ වෙලාවේදී තියෙන බලාපොරොත්තු වෙන ගතියට ඇදලා ඇදගෙන තමයි ඕනේ ඕනේ දේවල් කරනවා. කාටවත් කියන්නේ මේ කියනවා කවටවත් තේරෙන්නේ මට විතරයි තේරෙන්නේ මට දැන් එක්කෙනෙක් කියලා කමට හඳෙන්න පටන් ගන්න තියෙනවා. ඒ නැත්නම් මට මේ වෙන්න තියෙන දේවල් කියන්න පුළුවන්. මට නැත්නම් අතීතේ පේන. බොරු නෙවෙයි. නමුත් මේවට යනවයි කියලා කියන්නේ අරමුණෙන් පිට යනවා. නිවන මග. නිසා මාර්ගය මාර්ගය දෙක තේරුම් ගන්න ඉස්සෙල්ලා හුදුවට තෑගි දෙන්න. හුදුවට මේ සීනි බෝල දෙන්න. කන්න පටන් ගත්තොත් උතුමාකාර කැන්නක්. ඉතින් අද ලංකාවේ තියෙන භාවනා ක්‍රමයි මේ වවට තියෙන භාවනා ක්‍රම අධ්‍යය ගන්නකොට ඉතින් මේ කියන්නේ ඇත්තටම මහන්සි වෙන පිළිසකට වෙන අමලියක් පොරුවලක් මෙතන තියෙන්නේ. නිකන් ඉන්න කතියට වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම බොහොම කැක්කමක් මේකක් ඇති බෞද්ධයන්ටම මේක වෙන්නේ. ඉතින් ඒතනදී මෙන්න මේකයි නියම අනිත්‍යංග පසනාව මෙන්න මේකයි නියම දුක්ඛාන පසනාව මෙන්න මේකයි නියම අනාත්මාන පසනාව කියලා දැනගන්න නම් කතා කරලා අහන්න බුක්කුමක් සඳහාද භාවනා කරන්න. ඉතින් කාට හරි ඕනනම් ඔය දිබ්බජක්කෝ දිබ්බසෝත කියලා තේරුම් අරගන්න ඕනේ. ඉතින් පැටලව ගන්න වෙන පිස්සු ඇදෙන්නේ ෂෝට්ස් කට් එක තමයි. අපි නිතරම සැලසුම් කරන්නේ අපි මේ පුංචි දෙයක් සඳහා නෙමෙයි මේ කැපකිරීම කරන්නේ. පුංචි මේ එල්ලයක් සඳහා අපි අවසාන දෙයටමයි කැප කරන්නේ. මිනිහ කිසිම දෙයකට කොම්ප්‍රොමයිස් කෙරුවොත් අනිවාර්යයෙන්ම හරියනවා. ඉතින් ඔබ සාන්ති කියලා දෙනවා භික්ෂුවක් වහන්සේ නමකට ඕනම දෙයක් කරන්න කිව්වොත් හරියනවා මහානකම ඇර. ඇස් දෙකක් කරන්න කිව්වොත් ඒත් හරියනවා. පේන කියන්න කිව්වොත් ඒත් හරියනවා. කේන්ද බලන්න කිව්වොත් ඒත්. අනිත් ඔක්කොම වැඩි හරියනවා. භාවනා කරන්න යන කට්ටියත් කරලා බලන්න ඕන දෙයක් හරියනවා. මේ නිවන ඇර. මදි ඇරලා බැලුවොත්, ටික ඇරලා බැලුවොත් අපි මේ එල්ලේ ප්‍රසිද්ධ නම් පැහැදිලි නම් කිසිම දෙයක් පැහැදිලි. ඒ සඳහා මරුණක් කමන්නේ. ඒකට ලෙඩ වුණක් කමන්නේ. මොකද අපි පැහැදිලි පිළිසුදු එල්ලයක් තියෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය තැන් වල කතා කරන අනිච්චනුපස්සනාව මේ නිවනට තුරු දෙන්න නැත්නම් මංකාමග්ග ඥාන දර්ශනයට තුරු දෙන අනිච්චනුපස්සනාවක් කියවම මේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වෙනසෙ තියෙන්නේ නිතරම නිවනමයි වෙන කිසිම දෙයකට කිසිම වෙලාවක අඩමාරු කරන්නේ නැහැ. හිතු කරන්නේ නැහැ. කොම්ප්‍රොමයිස් කරන්නේ. ඉතින් අර අතර මේ මිලින්ද ප්‍රශ්නේදී ඒ මේ නාගසේන හාමුදුරන්ගේ ඒ රජුරු අහනවා. බෝකෝ මුලින්ම දැනගෙනමද පැවිදි වුනේ කියලා. නිවනම එල්ලගෙන. අනේ නෑ මගේ අම්මයි තාත්තා පුංචි කාලේ පන්සලේ පූජා කෙරුවා. මම දන්නේ මහානකම කියන්නේ මොකද? ඉතින් හාමුදුරුවෝ ඉඳලා දීලා අතු ගාවන් කියලා අතු ගෑවා. ටික දවසක් යනකම් මේ පොත කියපන් කියලා කියෙව්වා. හාමුදුරේ කිව්වා මම දන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ උපසම්පදා කරලා මම දන්නේ මොකද්ද කියලා. ඔහොම යනකොට යනකොට තමයි මට තියෙන මේ තීරම යන්නේ මේ නිවනට තුරු දෙලයි. ඊට පස්සේ තමයි ගොනු වෙන්න පටන් ගන්නේ. නැත්නම් පටන් ගන්නකොට මට නිවන මගේ එල්ල වෙලා තිබුණේ නෑ. ඒකේ ප්‍රශ්නයක්. නමුත් හැම වෙලාවෙදීම ඇලයින්මන්ට් එක හැම හැප්පෙන දැනකදී නැවත ඇලයින්මන්ට් එක ගන්න මම යන්නේ නිවනටද? එහෙම තමන් දන්නවා අවුලක් ඇති වෙච්චාම පිටු කර ගන්න හැටි. අట్లా වෙනකොට මාර්ගය හොයා ගන්න හැටි බුදුහාමුදුර දැනගත්තට වැඩක් නැහැ. අපි දැනගන්න දැනගන්න නම් වල්මත් විය යුතුමයි. දැනගන්න නම් බොරුවල් වල ගැටියුතුමයි. වැටෙන වැටෙනකොට අපි නිවනම දරුණු කරගෙන යනවනම් ඒක ඉතින් පටන් ගන්න බෞද්ධයෙක්ම වෙන්න ඕනේ. අබෞද්ධයරක් වරදයි. බැයි. බෞද්ධයෙක් උනත් මාර්ගයට යන්න ඒ මොකද මේ ලාමක දේවල් නිවනේ මෙපිට දේවල් ඉල්ලපු ගමන් හරි. හරි බයක්. ඒ හරිම බයංකයි. ඉතින් හැබැයි ඉල්ලගෙන කරන පරිප්පුවක් නේදකින් කියන්න දෙයක්වත් නැහැ. ඒ ඉල්ලානේ ඒක ගන්න. ඉතින් ඒක ඉතින් කොයි දෙයකට අපි රැසිකිලක් හේතුවක් කොයි දෙයකට මේක ජීවන පිණිස වේවා. එච්චරමයි ප්‍රාර්ථනා කරන්නේ. මෙන්න මේ මේ විදිහට කිසිම සැපක්වත් දිව්‍ය සැප ප්‍රඥා සැප ආනම්මන ඥාන ආනම්මන මේ දේව දෙන දඬුවම තමයි ඉල්ලුවත් හම්බ වෙන්නේ. හම්බ වෙච්ච ගමන් එතන බැඳලා කෝල්ලකට එක දෙන්න මගේ තමයි. අතෙන් ගැහුවොත් අත. අකුලෙන් ගැහුවොත් කකුල. වැඩි ලේදි නෑ. එන්නේ එන්නේ එන්නේ පන්නට පන. නතර කියන්නේ ප්‍රාණයට ප්‍රාණය. නිකන් ධාමනේ නරපිලි දීලා මිසක් සරුපිලි දීලා පෙරන්නේ නෑ. නරපිල්ලක්ම ඉල්ලන්නේ. සාමාන්‍ය බොරුවට කරලා බලන්න. පත්‍රකම කිල්ලෙනවා. ප්‍රාණයට ප්‍රාණ කියලා සම්බකාන්තික රූපයක් හදලා පිනිස් රූපයක් හදලා දෙන්න. ඉතින් දෙයියෝ හාදි. නැත්නම් පොල් ගහක් දීලා කියනවා ඒක ප්‍රාණයක් තියෙනවා. කියන සව් බිල්ලක් දෙන්නම් කියලා පිටතර තියලා ජීක් කරනවා. බුදුරජාණන් වහන්සේ ඒක බෑ. උඹමයි ප්‍රාණයට ප්‍රාණ. ඒකයි කියන්නේ කාය ජීවිත නිරපේක්ෂව බහින්න. ඉතින් මට හිතෙන්නේ මේ ප්‍රාර්ථනා එනකොටම ලොකු ගැම්මක් එනවා. මම මේ කරන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා අන්නේ ගැම්ම අගය කරනවා නම් අන්නේ එතකොට නංචන් වසනා තමයි නියමංච. වචන නම් කියන ගොඩක් කියන්නේ මොකද ඒ වැඩේ ප්‍රමාද නැද්ද කියන එක තමන්ගේ අතින් කියන බුදු දානන්තේ හිටියනම් ඉතින් හරියටම ආශයන් සිඥාණයෙන් දන්නවා මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්න. අපිට බෑ මොකද ඒ තරම් චාටුයි අපි මායා සහිතයි අපි. මේ මායා සහිතයි චාටු සහිතයි පර්වර්ෂන් කරගන්න. අපේ තන තියෙන හැම පර්වර්ෂන් එකක්ම ඥානයක්. ඔබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා. දෙපැත්ත සලකා බලන හොඳ විචේ කාර්යයක් වශයෙන් මේ වැඩ කරන්නේ විචිකිච්ඡා. අපි හිතන්නේ ඥානකේ. නිසා මේ වැඩේට විතරයි අත්‍ය පිළිසිලීමක් කරනවා නෙවෙයි අනිත් හැම තැනකදීම ඔය කැමෆ්ලාජ් එක. දැන් භාවනා නොකරන අයට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ ෂෝක් එකට ආර්ථික දියුණුවයි සමාජික දියුණුවයි හරියටම සෙන්ට්‍රල් ෆයිනෑන්ෂල් ප්ලෑනින් හදාගෙන ඔක්කොම කරදැයි. භාවනා කරලා වැරදෙන කටට ප්‍රශ්නයක් නැහැ. හරි ගියේ ගම හරි ටෙන්ෂන් වයර් කරනවා වැටෙන්නේ. ඊට පස්සේ ඉතින් ආය වන් වේ දින්නේ ආය රිවර් රිවර් රිවර්ස් එක නැහැ. ෆෝවර්ඩ් ගියර් එක විතරයි තියෙන්නේ. මං අහන්නේ නැහැ ඒක දාගෙන දෙතින්නේ නැද්ද කියලා. මේක තම තමන්ගේ අතේ තියෙනවා මං කවදාකවත් කියන්නේ ඉස්සරහට දාපන් අතට දාපන් කියලා ඒක කමෙන්ට් බාර දෙනවා අපිට තියෙන පුළුවන් තරම් මේ ධර්මයේ සඳහන් වෙන මේ කාරණා විතර පිළිසිතුව සඳහන් කරලා තියෙනවා. මොකද ඒක ඇත්තටම තමන්ගේ ඉන්ටෙන්ෂන් එකත් එක්කම තියෙනවා. ඉතින් අපිට වෙන ඇටි ඉදිරිපත් කරන ප්‍රශ්න නැත්නම් අපි මේ වෙලාවේදී ඥාතියින් දෙපින් පැමිණීම, පේන පෙන්නසන් පින් පැමිණීම මාර්ගයේ මේ දවසේ වැඩ කටයුතු නිමාව සටහන් කරන්න පිළිබඳ ඔක්කොම එකතු වෙත්තාවතාව ආදී ගාථා සජ්ජානාට එත්තාවතාච නම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච නම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච නම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. අපි අපගේ ප්‍රාර්ථනා සිහිපත් කර ගැනීමට ප්‍රාර්ථනා කරන දාසි හිමිනා පුඤ්ඤ කම්මේන ගාථා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සාප්ප දුක්ඛා පමුච්චති නැයිචිලුම් දෙනාට ආශිර්වාද පිණිසේ ආශිර්වාද ගාථා සජ්ජහනා කරන්න බලාපොරොත්තු වෙනවා ඉන්නේ සම්මතක පසන් පිළිතුර වන්දනා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු